ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ධර්ම දේශනාව දවසේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට කලින් සියලු දෙනාම ධර්ම ගෞරවයෙන් යුක්තව තුන් සැරයක් සාදුකාර පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචෛ භික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාචාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආරම්භ කරන ලද භාවනා වැඩපිළිවෙලේ වැඩමුළුවේ දෙවැනි දවසයි මේ ගත කරන්නේ ඒ දෙවැනි දවසේ ධර්ම දේශනා වාරයයි මේ පැමිණලා තියෙන්නේ ඉතින් ඒ ධර්ම දේශනාව සඳහා අපි ඊයේ කතිකා කරගත් පරිදි එකම සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද එකම සූත්‍රයක් ඉස්රායින් තියාගෙන මේ දේශනාවල් දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපි එකම පිරිසක් එකම වහලයක් යට නැවත නැවත හමු වෙන නිසා අපිට ඒකෙන් ඒ දේශනාවේ ගැඹුරකට ය아가න්න අවස්ථාවක් සැලසෙන නිසා. ඉතින් මේ දේශනාවලියටම මාතෘකා කරගත්තේ ඉස්සරහින් තියාගත්තේ වටිනා සූත්‍රයක් ਸਰවචනාංශයේ විසීම ශ්‍රීමුක දේශනාවක් වශයෙන් පවත්වන ලද සූත්‍රයක් මේකට කියන්නේ අනුග්‍රහිත සූත්‍රය කියලයි. ඒක තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පොතේ පංචක නිපාතේ. ඒ කියන්නේ කාරණා පහකුයි අපි මේ සූත්‍රයෙන් ඉගෙන ගන්න. මේකෙදී ආරම්භක පාඩය පංචෛ බික්කවේ අංගේයි අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියනකොට සරුවචනාංශය ආමන්ත්‍රණය කරන්නේ මේ වෙනකොටත් සම්මා දිට්ඨිය පහල කරගත්ත පිරිසකට ඒ පහල කරගත්තා වූ සම්මා දිට්ඨිය ක්‍රමයෙන් තනවනා ගන්න. ඉතින් මේ සම්මා දිට්ඨිය කියන එක අනිකුත් ආගම් වලට වැඩිය බුද්ධ ආගමේ විශේෂම තේරවාදේ නිතර නිතර කතා කරනවා. ඒ අනුව සම්මාදිටි සූත්‍රය නැත්නම් මේ අනුග්‍රහිත සූත්‍රය ආදී විවිධ සූත්‍රවල මේ දිට්ඨිය සම්මාදිට්ඨිය විවිධාකාරයෙන් පෙළගස්සලා තියෙනවා. වර්ගීකරණය කරලා තියෙනවා. මිච්ඡාදිට්ඨිය බ්‍රහ්මජාල සූත්‍ර ආදී සූත්‍රවල විවිධාකාරයෙන් විචිතුරු වශයෙන් දක්වලා තියෙනවා. දැන් මේ අනුග්‍රහිත සූත්‍රයට අදාළ සම්මාදිට්ඨිය පස් ආකාරයකටයි පෙන්නන්නේ. ඒකෙන් ඒ එතකොට ඒ ඔය කියන පස් ආකාරව සම්මා දිට්ඨි සූත්‍රයේ පෙන්වන 20 ආකාරයට වැඩිය වෙනස් වෙනවා. මේ එක එක දේශනා විලාස. මේ එක එක නාවේ චාරිත්වල හැටියට ਸਰවතන සිද්ධපත් කරපු හැටි. මෙතන පෙන්වන සම්මා දිට්ඨිය කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨි, සමත සම්මා දිට්ඨි, විපස්සනා සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි කියන මෙටි තමයි පෙරගසලා තියෙන්නේ. ඉතින් ඒ සම්මාදිට්ඨි ගත පුද්ගලයාදි සම්මාදිට්ඨියට වැඩිච්ච පුද්ගලයයි කියලා කියන අඩුම ලන්සුවෙන් මේ කර්මය සහ කර්මඵලය අදහන. එහෙම නැත්නම් හොඳක් කළොත් හොඳක් ලැබෙනවා නරකක් කළොත් නරකක් ලැබෙනවා කියන අදහන පිරිසක්. මේකට කියනවා කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා. මේක නැති අත්තන්ට කියනවා කම්ම සම්මෝහය සහිත පුද්ගලයෝ කියලා. එයත්ෝ ඒ කර්මයක් සහ කර්මඵලයක් අදහන්නෙත් නැහැ. ඒ නිසා එයත්න්ට සදාචාරාත්මක වගකීමක් හිතට එන්නේ නැහැ. ඒ කළ කළ දේ ඵල ඵල දේ කියන න්‍යායයට වැටෙන්නේ නැති නිසා ඉතින් ඒක ඉන්දියාවේ දා කාලෙත් තිබුණා. ඒ තමන් කරන දේ බුද්ධිය ඵලය තමන්ට නැහැ. ඒ නිසා හොඳින් හෝ නරකින් සැප විඳිය යුතුයි කියන ඒ භෞතිකවාදී ශ්‍රී ලංකත්වා ඝෘතම් පීවේත් කියන පැරණි පාටේට අනුව විස්තර කෙරුවේ ණය වෙලා හරි කමල්ලා ගිතෙල් බීපල්ලා ගිතෙල් කාපල්ලා ඒකේ ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. බොරු කියලා හරි කන්න හම්බ කරගෙන සැප වින්දට පවක් ගෙවන්න වෙන්නේ නැහැ. එහෙම කර්ම ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා එවැනි අත්තන්ට නෙවෙයි මේ සරුවත් ජනච ආමන්ත්‍රණය කරන සරුවත් ජනච ආමන්ත්‍රණය කරන අඩුම ලංචුවෙන් මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති අත්තන්ඩයි අන්න එවැනි සම්මාදිට්ඨියක් ඇති කෙනා ඒ සම්මාදිට්ඨිය කොහොමද සමත සම්මාදිට්ඨියට ඔසවා තියන්නේ කොහොමද විපස්සනා සම්මාදිට්ඨිය ඔසවලා තියන්නේ කොහොමද මාර්ග සම්මාදිට්ඨියක් ලබන්නේ කොහොමද ඵල සම්මාදිට්ඨියක් ලබන්නේ කියන්න නම් ඒක නිකන් ඔහෙ තිබ්බට හරියන්නේ නැහැ අර ඇති වෙච්ච සම්මාදිට්ඨිය තනවා වඩන්න මේ තනවා වඩනවා කියන එකට මේ සූත්‍රය පාවිච්චි කරන වචනේ අනුග්‍රහ අනුග්‍රහ දක්වනවා කියන එනිසා පංචෛ භික්කවේ අංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ පලා චේතෝ පල විමුක්ති චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාච යම්මාකාරයකින් තමයි ළඟ තියෙන සම්මාදීච්චිය පස් ආකාරයකින් තන වඩා ලැබුවොත් අනුග්‍රහ කළොත් ඒක චේතෝ විමුක්ති මාර්ගයේ චේතෝ විමුක්ති ඵලය නැත්නම් ප්‍රඥා විමුක්ති මාර්ගයේ ප්‍රඥා විමුක්ති ඵලය නැත්නම් සමත භාවනාවේ පැත්තෙන් හෝ විපස්සනා භාවනාවේ පැත්තෙන් මාර්ගඵල ලබන තැනට උස්සලා දෙනවා. අනේ මොසවා තබා ගැනීම සඳහා ක්‍රම පහක් තියෙනවා කියන්නයි සරුවචනංශ මේ හඳුන්වා දීමේ පාඩයෙන් කරන්නේ පංචෛ විච්ඡවේ අංගෙහි කියලා. ඉතින් මේ අංග පහ අපි ඊයේත් මතක් කරගත්තා සීලානුග්‍රහිතාච හෝති සුතානුග්‍රහිතාච හෝති සාකච්ඡානුග්‍රහිතාච හෝති සමතානුග්‍රහිතාච හෝති විපස්සනානුග්‍රහිතාච හෝති කියලා අර සම්මාදිට්ඨිය ඔසවා තබා ගැනීම පියවර පහක් මේකෙදී දේශනා කරනවා. ඉතින් මම හිතුවේ මේ දේශනා මේ ඕස පියවර පහ දවස් පහට අපි ධර්ම දේශනාවේ සාකච්ඡාවට ගමු කියලා. මත්සුකාට ගමු කියලා. ඒ අනුව අපි ඊයේ ගත කරයි කියලා හිතන්නේ අපි සලකා ගත්තේ සීල අනුග්‍රහිතේ. යම් කිසි කෙනෙක් ඒ ඒ දැනට තියෙන සම්මාදිට්ඨිය දියුණු චුණු කරගන්න අවශ්‍ය නම් ඔසවා තබන්න අවශ්‍ය නම් අනුග්‍රහ කරන්න ඕනේ නම් දවසින් දවස දවසින් දවස සීලය ගැන මේට වැඩි බොහෝම සංවේදී වෙන්න ඕනේ. ඒක සාමාන්‍ය විදියට කියන්න පුළුවන් සදාචාරාත්මක වගකීමක් තියෙන්න ඕනේ. මේ සදාචාරාත්මක වගකීම අපි කියන්නේ ලෝකපාලක ධර්ම වශයෙන් එහෙම නැත්නම් කන්න සුඛ ධර්ම වශයෙන් හිදි ඔතප් කියලා. යම් කිසි කෙනෙකුට පවට බයක් සහ පවට ලැජ්ජාවක් කියලා දෙකක් ඇති වෙනවා. ඒ පවට බය ලැජ්ජාව තිබුණොත් විතරයි මේ මනුස්සයා තුළ තව කෙනෙක්ගේ දුක තේරුම් ගන්න පුළුවන් සදාචාරාත්මක වගකීමක් ඇති වෙන්නේ. යම් කෙනෙක් තුළ ඒක නැත්තම් කවදාකවත් සදාචාරාත්මක වගකීම, බය ලැජ්ජා දෙක, දේව ධර්ම, ලෝකපාලක ධර්ම නැති කෙනාගෙන් කවදාකවත් ඉන්දිය සංවරයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඉබ්බගෙන් පියාට බලාපොරොත්තු වුණත්. ඒක නිසා ඉන්ද්‍රිය සංවරයක් බලාපොරොත්තු වෙච්ච එකන අර කියන විදිහේ Taman තුල බයලජ්‍ය දෙක තියෙනවද කියලා බලන්න. පවට බය සහ ලැජ්ජාව. ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනා තුල පමණමයි සීලයක් පහළ වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය තමයි සීලයට ආසන්න කාරණාව. ඒ නිසා යම් කිසි කෙනෙක් ළඟ ඉන්ද්‍රිය සංවරය නැත්නම් සීලයක් පහළ වෙන්නේ ආසන්න කාරණාව නෑ. ඉතින් මේ ටික තමයි අපි ඊයේ දේශනාවේ ඒ සමාලෝචන වශයෙන් ඉදිරිපත් කරා. ඉතින් ඒකෙන් අපි අද දෙවෙනි කාරණාවට නගින්නයි බලාපොරොත්තු වෙන්නේ මේ සුතමය සුතානුග්ගහිතාච හෝති කියලා සුතමය ඥානය පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සීලය සීලවන්ත වෙන්න ඕනේ. ඊකට සුතවන්ත වෙන්න ඕනේ. ඒකට කියනවා බහුසුතෝ සුතධරෝ සුත සම්නිච්චයෝ කියලා. යම් කිසි කෙනෙක් ඒ සම්මා දිට්ඨිය ඔසවා තබා ගැනීමේදී එnde එnde එnde දවසින් දවස දවසින් දවස සුත්තමේ ඥානය අතින් උපවත් වෙන්න ඕන. බහුසුත වෙන්න ඕනේ. බහුසුතයි කියලා අපි ඒක පාලියේ වචනේ සිංහලට දාලා තියෙන සංස්කෘත වචනේට අරගෙන බහුසුතයි කියලා ඒක බොහෝ ඇසුවිරු තැන් ඇති පුද්ගලයා කියලායි අපි හෙළ බසට දාගෙන තියෙන්නේ. තමාට ඇසුපිරු කියලා වචනයකුත් අපි හදාගෙන තියෙන. ඇත්තම වචනේ ඇසුවිරු. අසන ලද ස්වරූපයත් ආ වූ කෙනා. බොහෝ අහලා තියෙන කෙනෙක්. ඉතින් මේකේ බොහොම ඉතිහාසගත කාරණාවක් තියෙනවා. ඒ සරුවත්තරන්සේ ලෝකේ පහළ වෙන කාලේ මේ මිනිස්සෙක් තව කෙනෙකුට sannivedanayak කරනකොට දැනුම එකම ක්‍රමයයි තිබෙන්නේ ශාවක දේශක සම්බන්ධතාවයේ පමණයි. දේශකයන්වන්සේ දේශනා කරන ශාවකයව අහගෙන ඉන්නේ. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ දේශකයන් වහන්සේ අනුගමනය කරන්න ශ්‍රාවකයන් වඩපත්. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. කාගේද? සරුවචන් වහන්සේ. ඉතින් සරුවචන් වහන්සේ කියන දේ හුඟක් අහලා තියෙන එක කරන බොහෝ ඇසු විරු ඇති කෙනෙක් කියලා කියනවා. ඉතින් අද ඒක මේ කාලේ වෙනකොට තොරතුරු තාක්ෂණයක් වශයෙන් අන්තිම දියුණු තත්ත්වකටපත් වෙලා තියෙනවා. අපි එඬේර යුගය, ගල් යුගය, යකඩ යුගය, ප්ලාස්ටික් යුගය පහු කරගෙන අද ඉන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ. මේකෙදී විශේෂයෙන්ම තියෙන්නේ හැම කෙනාම තම තමන්ගේ අම්මලාට තාත්තලාට අත්තලාට පුත්ලාට වැඩිය බොහෝම ඇසුවිරු තැන් ඇති අද. ඇසුවිරු තැන් ඇති සඳහා බොහෝම කෙටි මාර්ග තියනවාද. ඉතින් මේ ඒ නිසා දැනුම කියන එකට එදා ਸਰවචනාංශ වැඩ හිටපු කාලයට වැඩිය අද වෙනත් අර්ථකථනයක් තියෙනවා. ඉස්සර වගේ හිග නැහැ, තොරතුරු හිග නැහැ. තොරතුරු බමුණන් අතේ බමුණා කියලා වෙලත් නැහැ. ඒ වගේම උගතුන් අතේ හිර වෙලක් නැහැ දැන්. ධනවන්තයන් අතේ හිර වෙලක් නැහැ. දැන් අපි පොඩි ආම්දුරුරු දැනට පිළිවෙන් අධ්‍යාපනය ලබන්නේ නිසා ඒක කටපාඩම් කරලා හරියටම ගුරුවරයා අහන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකට අදාළ ගුරුවරයා පන්ති කාමරේ උගන්වව උත්තරේම ලිව්වනම් ලකුණු ලබනවා. අනම්මන ලිව්ව ලකුණු කපනවා. ඇමරිකන් සිස්ටම් එකේ හැටියට එහෙම කටපාඩම් කරන්න ඕන කමක් නැහැ ඕන පොතක් ඕන කම්පියුටරයක් විභාග ශාලාවට ගෙනියන්න පුළුවන්. ඒ නැත්නම් විභාගශාලාවට එන්න ඕනකමකුත් නැහැ. ප්‍රශ්න පත්‍රේ පළ කරලා පැය තුනක් ඇතුළත උත්තර දෙන්නයි තියෙන්නේ. කොයි පොත කියුවත් කමක් නැහැ. කොයි කම්පියුටර් දිගටත් කමක් නැහැ. අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ කැල්කියුලේටර් ගෙනියන්න දෙනවා. අපිට කැල්කියුලේටර් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා සංකීර්ණ ගාණක් දෙනවා. ඒ සංකීර්ණ ගාණ කරනකොට කැල්කියුලේටර් අරගෙන ගියා නම් කට්ටක් ගාලා ගණන් හදලා පෙන්නතයි ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ සමහරු කැල්කියුලේටරේ උත්තරේ දාගෙනත් යනවා ඒත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන්නේ කොයි බොත්ත මිරිකන්න ඕනද කොයි පොතේ කොයි පිටුවේ තියනවාද කියලා බලලා පැය තුන ඇතුළත ටට් ටට් ටට් ගාලා තොරතුරු වලට ළඟා වීමේ හැකියාව තියෙනවනම් පාස්. ඉතින් මම ඉගෙන ගන්න කාලේ සුද්දෙක් එක්ක ඇමරිකන් කාරෙක් එක්ක වැඩ කරේ. ඉතින් මම ඉංග්‍රීසි දුර්වලයි ඉතින් පටන් ගන්න කාලේ. ඉතින් එයා කතා කරලා කිව්වා ඔබට මේ මේ මම දීපු පේපර් එකට මම දීපු උත්තරේට A- එකක් හම්බෙලා තියෙනවා. එයාගේ ගණන් ක්‍රමයට නැවත ලියක කැමති නම් ආයේ ඒක නැවත සකස් කරලා දෙන්න පුළුවන් නම් මට A+ එකක් දෙන්න පුළුවන් කියලා. ආයෙසරක් ගිහලා පැය තුනක් එකට ගත කරලා නැවත ලියන්න පුළුවන් නම් ඒ මයිනස් එක ඒ ප්ලස් එකක් කරලා දෙන්නම් කියලා කිසියම් මේ පුද්ගලික සැලකිල්ලක් නෙමෙයි නැවත අරක සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් වෙලා ගන්න පුළුවන් කැමැති. ඒ නිසා දැන් කියන්නේ අර ඉස්සර වගේ මතකයේ තබා ගැනීමේ ශක්තිය අවශ්‍ය නැහැ. තොරතුරු තියෙනවා කම්පියුටරේ ඕන තරම් හරියට මේ බොත්තම තද කරලා මෙන්න මේ තොරතුරු ගන්න පුළුවන් නම් ඒකත් දක්ෂකම. අපි ලොකු සංසින්න කාලේ කියන්නේ ওই දැන් දින ශාස්ත්‍රීය පොත්වල පිටිපස්සේ පෙලක් දානවනේ මේක අතරින් උපුටා ගත්ත මෙතනින් අපිට උපුටා ගත්ත මේ කරකේ උපුටා ගත්තයි කියලා. ඉතින් ඒ වැනි පොතක් කියපුවාම කියනවා තෑහෙන පොත් පෙරලලා තියෙනවා කියනවා. කිසිම පුද්ගලික පළවෙනි පන්තියේ දැනුමක් මොකුත් නැහැ. අර පොතේ අරයාක මේකම කිව්වා මෙයා මේක කිව්වා කියලා එකතු කරලා ඒවට කියනවා අපි මේ සුත්තමේ ඥාන කියලා. ඒකට සාමාන්‍යයෙන් එන්නේ එන්නේ එන්නේ අර ඒ සුත්තමේ ඥාන වලට ඉස්සර තිබුණු ගරුගාම්භීරත්වයක් දැන් නැහැ. දැන් කවුරු කවුරුත් වගේ අකුරු සාත්‍රය දාන්නෝ. ඒ වගේම සෑහෙන අධ්‍යාපනයක් ලැබෙන ඒ නිසා ඉස්සර තරම්ම අකුරු දන්න අයට ජීවන සැලකිලි දැන් අඩුයි. කෙසේ නමුත් මේකේ ආධ්‍යාත්ම ගමනට සෑහෙන ආධාරයක් තියෙනවා. ඒ නිසා සරුවචනාංශේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා කෙනෙක් දිනු වෙනකොට ඥාන තුනකට සඳහන් කරනවා සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන කියලා. ඉතින් කොච්චර අපි භාවනාමේ ඥාන ලොකු කරත් භාවනාමේ ඥානේ අනික්කට වැඩිය උසස් කළ දැක්කොත් ඒ හැම එකටම පදනම් වෙන්නේ සුත්තමේ ඥානෙමයි. ඒක නැතුව යන්න බෑ. නමුත් අපි තේරුම් ගන්න ඕන සුත්‍රමය ඥානේ අඩුපාඩුකම් වර්ගයක් තියෙනවා. ඒ සුත්‍රමය ඥානේ එනකොට මාන්නක්කාරකම් එනවා. ඒ වගේම අනුන් පහත් කළා සලකන්න හදනවා. මම දැන් දන්නවයි කියලා එව්ව නෙමෙයි බලාපොරොත්තු වෙන සුත්‍රමය ඥානයත් එක්කම ඒ නිහතමානිකම දිනු කර ගන්නවා නම් ශාස්ත්‍රයට සලකලා ඒක අහේනි කර වෙන්නේ. ඒ නිසා ඒ සම්මා දිට්ඨිය දිනු කරගෙන යන්න මේ සුත්තමේ ඥාන දවසින් දවස දවසින් දවස දියුණු වෙන්න ඒ දියුණු කිරීම සඳහාම ਸਰවච ਸਰවචනත වැඩ ඉන්න කාලේ සයන දේශනා කරලා තියෙනවා. විවිධ දේශනාව පස්සේ ආනන්ද ආම්දුර මේ ඔක්කොම කටපාඩම් කරගෙන බුදුආම්දුරෝ පිටුමන් පැවට පස්සේ දවස් 100 යනකොට අපි ධර්ම සංගායනා කරලා මේ ඔක්කොම ස්ථාපිත කරා. අවුරුදු 100 යනකොට දෙවෙනි ධර්ම සංගායනා 365 යනකොට තවත් ධර්ම සංගායනාවක් වශයෙන් දැන් අපිට මේ සුතය කියලා තේරවාද ආගම පිළිගන්නේ මෙන්න මේ ත්‍රිපිටකයට අයිති කොටස් පමණයි. ඉන් පිට කොටස් කියවන එක සම්ප්‍රදාන කුල නැහැ කියලා පැත්තමට වගේ අපි සීමාකාරී වෙලා තියෙනවා පසු කාලීන ඇති වෙච්ච අන්‍ය ආගම් වල බලපෑම නිසා. කෙසේ නමුත් ඒ එවැනි අර බුද්ධ දේශනාවමයි සුතේ ඉන් පිට දේවල් වෙන්නේ නැහැ කියන නිසා පිරිවෙන් අධ්‍යාපනයේදී මේ විශේෂේස්ත්‍ය හදනකොට ඒක සීමාවල් තියෙනවා. එයින් පිට යන්නේ සම්ප්‍රදාන කුල පිරිවෙන් විශේෂ ධාරාව. ඒ මොකද හේතුව අනික් පැත්තවලින් নানা ප්‍රකාර මේ කාම කාමභෝගී දේවල් උගන්වලා හිත අවුල් කරන නිසා ඒවට යන්න දෙන්නේ නැතුව හිර කරලා තියෙන ගතියකුත් තියෙනවා. ඉතින් මේ අර විදේශීය ආක්‍රමණ සහ විදේශ අන්‍යාගම් බලපෑම නිසා නමුත් ඔය අටුවා යුගයේදී හරියට ඊට කලින් තිබුණු ඒ Hindu ආගමේ බලපෑම තදින්ම අටුවා යුගයට ඇවිල්ලා තියෙනවා. බුදු බුදුකෝ සාචාර්යන් වහන්සේ බ්‍රාහ්මණ පවුලක් කෙනෙක් කියලා කියනවා. හොඳට උගත්ත ත්‍රිවේදයේ දැනගත්ත කෙනෙක් නිසා ඒ ත්‍රිවේද දැනුම ගොඩක් පාවිච්චි කරලා තිනවා. ඒක අපි ඉතින් අර සම්ප්‍රදාන කුල අටුවා පිළිගන්නේ නැත්නම් ඒක නරකක් විදියට බාර ගන්න ඒවා බාර ගන්නවා. නමුත් බලනකොට මේකේ යම්මාකාරයකට ශ්‍රීමුක දේශනාවේ පටලැවිලි වගේක් අටුවා යුගයේදී ඇතුල් වෙලා තියෙනවා. ඒ නිසා සුත්තමේ ඥානය කියලා කියන්නේ එන්නේ එන්නේ එන්නේ ඉතින් හැඩ ගැහෙන දෙයක්. කාලානුරූපව හැඩ ගැහෙන දෙයක්. නමුත් අපි තේරවාද නිකාය ඉෂ්ඨ විරවාද නිකායේ තියෙන විශේෂත්වය තමයි ලෝකයේ ඒ බුදුහාමුදුරෝ දේශනා කරපු දේවල් වලට විවිධාය විවිධාකාරයෙන් අර්ථකථා ටීකා ටිප්පණි ලිව්වට මූලික ත්‍රිපිටකය ඒ ආකාරයෙන්ම රැකෙනවා කියන ගෞරවය තාම තේරවාදයට තියෙනවා. ඒ අර පෙළ ටික එහෙම නැත්නම් තන්තිය එහෙම නැත්නම් බුද්ධ දේශනාව එහෙමම රැකිලා තිනවා කියන එක මහායාන ආගම් පවා පිළිගන්නවා අන්‍ය ආගම් පවා පිළිගන්නවා ඒ නිසා අපිට අර සුතය වශයෙන් අවශ්‍ය නම් කෙලිම බුද්ධ වචනේ ගන්න පුළුවන් නමුත් අපේ භාෂාව සිංහල නිසා අපිට ඒ පාලිය තේරෙන්නේ නැති නිසා අපිට අවශ්‍ය වෙන පරිවර්තනයක් අපිට අවශ්‍ය වෙන අර්ථකථනයක් අපිට අවශ්‍ය වෙනවා ටීකාවක් ඒවට අදගත සම්න ටිප්පණි කෝෂ ග්‍රන්ථ අවශ්‍ය වෙනවා ඒ කෝෂ ග්‍රන්ථ ඔක්කොම පසුකාලීන ලියවෙච්ච නිසා ඒ වගේ බලපෑමක් අවබෝධ කරන එකට තියෙනවා. මේ ටික දන්නවනම් මේකේ කිසි බාධාවක් නැහැ. මේක දන්නවා මේව අඩුපාඩුයි මේව පුංචි කියලා අතහැරලා බෑ අපිට. අපිට මේක ඉගෙන ගන්න වෙනවා. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා මේ පුද්ගලයා සුතානුග්‍රහිතේ දැක්විය යුතුයි. Taman දන්න දේ අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති ආදි වශයෙන් බණ ධර්මදේශනාවක ආනිසංශ විස්තර කරනවානේ. ඒ නිසා අපි නිතරම අහුම්කම් දෙන්න ඕනේ. සරුවච්චන් වහන්සේ ඒ කුටිකන්න සෝන හාමුදුරුව මේ බොහොම දුර පළාතක ඉඳලා ගව් ගණන් ගෙවාගෙන ආපු දවසේ ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ මගේ ගඳ කිලියෙම ආසනේ පලවන්නේ. ඉතින් ඒක කුටිකන්න සෝන හාමුදුරුවන්ට වෙච්ච විශාල ගෞරවයක් ආනන්ද හාමුදුරුවන්ට අලුතක්. ඉතින් හාමුදුරුවෝ මේ වගේ වෙලාවට සරුවත්නන්සේ සක්මන් කරලා කරලා කරලා ගඳ කුලියට වැඩියට පස්සේ කුටිකන සෝන ආමුදුවත් ගිහිලා දැන් පැත්තක ලැබුම් අරගත්තට පස්සේ බුදුහාමුදුර කියනවා බණ ටිකක් කියන්න බැරිද? කුටිකන සෝන ආමුදුරන් කියනවා බණ ටිකක් කියන්න බැරිද? කුටිකන සෝන ආමුදුර එතකොටම ඒ වෙනකොටත් සුත්ත නිපාතේ පාරායන වගේ හොඳට කටපාඩම් කරගෙන හිටියා. දැනටත් තියෙන අන්තිම දර්ශනික කොටසක් තමයි ඔය සුත්ත නිපාතේ කියන පොත ඒක මේ කුද්දක නිකායට අයිති වෙන්නේ. ඒකේ අටක වර්ගයේ පාරායන වගේ කිව්වත් ඉතාම ගැඹුරු භාෂාවකින් දේශනා කරලා තියෙන හොඳටම මණ්ඩි වැහපු ධර්ම තියෙනවා. අර හාමුදුරුවෝ ඒක දේශනා කරලා තියෙනවා එක ඇල්පෙල්ලක් එක ඉස්පිල්ලක් වරද්දා ගන්න. ඒක බුදුහාමුදුරුවෝ කළ බොහෝම වටිනවා. බොහොම වටිනවා මේ නම කටපාඩම් කරනකොට බොහොම ධර්ම කෞරවේ ඒ ධනිත සිතිල දැනගෙන ව්‍යාකරණ දැනගෙන දේශනා කරයි කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ වගේ බණ අහන්න කැමතියි. මම මතක් වෙනවා එක දවසක් අපේ ලොකු සාංශ වයසට ගිය වෙලාවක ඔය 25 කුටියට ආපු වෙලාවක මම එතකොට සාමණේර. එක දවසක් කිව්වා නම මං නිතරම ත්‍රිපිටකය කියවනවා. තිබුණා තල්ලු කරන්න පුළුවන් මේෂයක් රෝදහයි කළා තියෙන ඒක ඉස්සරහ තියාගන්නවා තියාන ඒක ඉඳගෙන පොත අල්ලගෙන ඉන්න බෑ අත බර වැඩි පොත ත්‍රිපිටක පොත බරයින් අර කුඩ තියාන කියවනවා අන්තිමට ඇස පෙන්නේ නැතුව ගියා. ඒක ලියලා ඒක ටයිප්‍රයිටර් එක ආයෙ ගහනවා ගිහිල්ලා. එහෙම නැතුව මේ පොත්වල දැනුම ඉන්නේ ලියන්න තු වෙන්නේ නැහැ නෝ ඉතින් මං ගියාට පස්සේ කිව්වා දැන් මට මේ දෙකම කරගන්න බෑ පොත කියවන්නත් බෑ ටයිප් කරන්නත් බෑ ඒක නිසා මේ නමට බැරිද මට සූත්‍රයක් කියවන්න කියලා මං කවදාකවත් කරලා තිබුණේ ඊට පස්සේ කිව්වා මොකද්ද කියවන්නේ මං කිව්වා සංස මට පාලි දන්නෙත් නෑ අපේ සිංහලත් හොඳ නෑ ඉතින් ඒක නිසා ඔබ වහන්සේ කියන නිසා මං බොහොම කැමැතියි කියවන්න කිව්වට පස්සේ මට හිතා ගන්න බෑ ළඟ තිබ්බ පුටුවක් උස්සන ඇවිල්ලා ඉස්සරහින් තියලා මට වාඩි වෙන්නයි කිව්වා. මගේ ඇඟට හීන් දාඩියක් දැම්ම මොකද කවදාකවත් මම ලොකු සංසී ඉස්සරහා ආසනයක් අරගෙන නැහැ. ඊට පස්සේ මං කව ස්වාමීන් දැන් මේ ආසනය අරගෙන කියන්න ගියොත් මට සබකෝලේ නිසා කියන්න බෑ මට වාඩි වෙන්න දෙන්න කිව්වා බිම. නෑ නෑ නම මේ මේ මේ ওই නමට කරන ගෞරවයක් නෙමෙයි ධර්ම ගෞරවය නිසා කියන්නේ ওই පුටුවේ වාඩි වෙන්නයි. කිව්වා මම ඉන්නේ උඩ එක්කනේ. මම ලෙඩානවා. වාඩි වෙන්න මං කණේ ස්වාමීන් එහෙමනම් වැඩේ වෙන්නේ මට මට මේ ඔබ වහන්සේ ඉස්සරහ ආසන වෙලක ඇති එහෙමනම් ඉතින් බිම වාඩි වෙලා කියවම කියලා දේවදා සූත්‍රය සම්පූර්ණ සූත්‍රය කියවනකම් අහගෙන හිටියා. මට පන්තිකා වේබුසායඩෝගේ පොත හම්බ වෙච්ච වෙලාවේදී සංස්කෘත ටිකක් ඉංග්‍රීසි පුළුවන් මම ඉස්සරහින් තියාගෙන ඒ ඉංග්‍රීසියෙන් කියවලා සිංහලෙන් කියලා දෙන්න කිව්වා. මම දැන පැහැදිලිවම ලොකු සංස්කෘතයට ඊට වැඩි දැනුම කියනවායි කියලා. නමුත් අර අලුත් කිරීම සඳහා නිතර සුත්‍ය අවශ්‍යයි. ඒක නිසා නිතර කියනවා සුචිපුලි මුත්තෝ කුතෝ පණ්ඩිතම් භවෙයි කියලා. යම් කෙනෙක් සූ කියන සවණේ, චී කියන චින්තනයේ, පූ කියන පුච්ඡාවේ, ලී කියන ලිඛනේ, ලියවනේ තොර වුණොත් එයාගේ පඬිතුකමක් නැහැ කියලා. නිතරම අහන්න ඕනේ. නිතරම කල්පනා කරලා බලන්න ඕනේ මේ කියන දේ මේ මනුස්සයා වගකීමෙන් මුලැමැදාග ගලපලා කියන දෙයක්ද නැත්නම් කට කහනවට කියන දෙයක්ද කියලා. ඒක චින්තාමේ ශක්තියට දාලා බලන්න. ඊට පස්සේ පුච්චා නැවත නැවත ප්‍රශ්න කරන උපහාසය කලින් කීප එකත් එක මේක ගැලපෙන්නේ මේකත් එක මේක ගැලපෙන්නේ කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා ඊට පස්සේ ලියනවා ඊට පස්සේ ලියනවා මේ හතරෙන් තමයි අපි ওই බහුසුතකම ඇති කරන්නේ ඒ නිසා ඒ චින්තා ඒ ඒ සුත්තමේ ඥාණයට බුදුහාමුදුරෝ ඒ දිය යුතු තැන දීලා කියන එහෙම නැතුව මේ ගහ වැඩෙන්නේ නැහැ ඒ නිසා මේ අනුග්‍රහිත සූත්‍රයට අටුවා සපේන අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා යම් කිසි ගොවියෙක් ඒ දාපිගත් නිදර්ශනෙමයි කැලේ මැද්දාවට ගිහිලා කැලේ කල්පල හැලලා මහ කඳන් ගිනි තියලා හේන එලි කරගත්තට පස්සේ සීලානුග්‍රහිතය කියලා කියන්නේ වටේ දඬුවට ගන්න එක. එතකොට පලිබෝධකයන් වනසිඋපාවන්ගේ වෙන භෝගයට වෙන හානි අඩු කරන්න දඬුවට නිතර බලන්න ඕනේ. දෙක සුතානුග්‍රහිතය කියලා කියන්නේ ගොවියා හරියට ඒ හේන් භෝග කටුසර භෝග වපුරන්නේ කල්යල් බලලා. දැස්ස එනකොට නවදලි හේනේ ඇට වපුරනවා. ඉතින් ඒ නිසා මේ ඇටවලට නියම වේලාවට වැස්ස ලැබිච්චාම ඒවා කණු කැපිලා පැලවෙලා එනවා. ඊට පස්සේ ගොවියා ඉතාමත් අඩුවෙන් තමයි වතුර දාන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද හේන් වල ඉච්චර වතුර නැහැ. ඒ වුණත් සමහර විචක ගොඩැලි වල පිටකන්දේ වැවෙන පැලවලට වතුර මත වෙනවා. එතකොට ගොවිය ළඟ මේ දිය කඩක් හදාගෙන ලිඟක් හදාගෙන අර මේ උඩ කන් දැත්තේ හැදෙන පැලවලට වතුර දාන්න වෙනවා. අනිත් ඒවා නම් සාමාන්‍ය වැහි වතුරෙන් හැදෙනවා. ඉතින් ඒ නිසා හේන් ගොවියා වුණත්, ගොඩ ගොවියා වුණත්, එළවලු ගොවියා වුණත් අවශ්‍ය පැලවලට වතුර දැම්මේ නැත්නම් ඒ පැල මුල් ටික බැහැ ගන්නකම් හේ බාන. මේක පැලේ බාල වෙන නිසා මෙන්න වතුර දානවට තමයි සමාන කරලා තියෙන්නේ සුතමේ ඥානෙ. ඉතින් ඒක ගැන කතා කරන මේ බුරුම ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට විස්තර බණ කියනකොට කිව්වා යම් හේයකින් ඕච්චිකට හෝ පැලයකට වැඩි වතුර දැම්මොත් වතුර වැඩිකම නිසා පැලකුණු වෙනවා. ඒක නිසා භාවනා කරන කෙනා අහන දේවල් හැමදේම අහන්න යන්න එපයි කියලා. ඒ අර කම්මස්සගත ඥාන සම්මාදිට්ඨි සමත සම්මාදිට්ඨි විපස්සනා සම්මාදිට්ඨි වැඩෙන දෙයක් මිසක්කා ඔය තොරතුරු තාක්ෂණේ තිබුණයි කියලා හැමදේම දාගන්න යන්න එපයි කියලා. එතකොට වෙන්නේ මොකද්ද? පැලෙච්ච වතුර වැඩි වීම නිසා පැල කුණු වෙන්න ගන්නවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඒට සමාන දෙයක් කියලා තිබුණා. අද උන්වහන්සේ 1901 ඉපදලා 1993 92 අපවත් වෙච්චි ඒ ඒ ඒ සත වර්ෂේ පුරුෂයෙක්. උන්වහන්සේ බණ කියන කාලේ මම හිතන්නේ 80 ගණන් වල වෙන්න ඇති. අද විතර ලංකාවේ බණ කියන යුගයක් මුළු බුද්ධ ශාසනයම තිබුණ නැහැ කියලා. හැම හන්දියක් හන්දියක් ගානේ බණ. හැම රේඩියෝ channel එකකම බණ. හැම ටෙලිවිෂන් channel එකකම බණ. පුද්ගලික බණ. ඒ වුණත් රට නරක වෙන තාලේ බලනකොට මේ බණේ මොකද්දෝ දෝෂයක් තියෙනවා කියලා කිව්වා. මේ බණ ඉල්ලුම සැපයීමට හරියන බණක්. මිනිසුන්ට කැමති දේ සන්තෝෂ කරලා කිව්වට කවදාකවත් කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය සමත සම්මාදිට්ඨියට ඕසෝන බණ කියන්නේ සමත සම්මාදිට්ඨිය විපස්සනා සම්මාදිට්ඨිය ඕසෝන බණ <coughs> කියන්නේ මොකද තේරෙන්නේ නැහැ කියලා. එතලා බබාලා තොත්ත බබාලා නලවඬ ජාතක කතාවලුයි කුමාර කතාවලුයි කිය කිය ඉන්නවා. ඒක වුණත් ඒක සාසනය ඇතුලේ වුණත් ඒක එච්චර වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සුතේ කියන එක හැම වෙලාවෙම ඕපනායික ගතියට යහ කරලා කියන්න වෙනවා. ඕපනායික කියලා කියන්නේ එකින් එකට එකින් එකට තුඩු දෙනවයි කියන එකනේ. ඒ නිසා කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය එක්කනට රිදෙන්න කියන්න ඕනේ. ඔය කම්මස කතා සම්මාදිට්ඨිය ගෙනාපු එක ඔක යනකොට ඕක වෙනස් වෙලා තියෙනවා. ඒක සමත සම්මාදිට්ඨියවත් ඔසවා තියාගන්න. සමත සම්මාදිට්ඨිය එක්කන ඒක විපස්සනා සම්මාදිට්ඨියවත් ඔසවලා තබා ගන්නවා. විපස්සනා සම්මාදිටින් එක නැයක මාර්ග සම්මාදිටියවත් ඔසවා තබා ගන්න. මාර්ගයට ගියරසේ ඵලය ලැබෙනවා. එහෙම නැත්නම් අපි ලද ක්ෂණ සම්පත්තිය දුර්වල කරගත්තා වෙනවා. පන්නගත්තා වෙනවා. නිසා බණය අහනකොට සුතමේ ඥාන වැඩෙනකොට ඒක නිකන් ඔය විභාග පාස් කරාඳ නම්බුනාම ලබන්න විතරක්ම නෙවෙයි ඒක තමන්ගේ ජීවිතයට අදාළ වෙන එතන ප්‍රායෝගික වෙන මගේ වචනේ කියන ප්‍රයෝජනීය සලකලා වැඩ ගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අපි කවුදෝ කියප එකක් අහලා ඉගෙනගෙන මැරෙනකම් මේක වැඩ ගන්න නැතුව විභාග සාහිතියට විතර සීමා වෙනවා. අද ඉස්කෝල වල කරන අධ්‍යාපනය ගොඩාක් ඔන්න ඔතන තියෙනවා. ඒකට හේතුව මේ අධ්‍යාපනයේට පාඨමාලා හදන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු නෙවෙයි සුද්දට ඕන තාට උඩ ඕන කරන්නේ ලාංකිකයාගේ හෝ ආශ්‍යා කරගෙන මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කරන්න. උන්ට ඕනේ තාලේ සංකර හිත් හදාගෙන ඒගොල්ලන්ට ඕනේ කණ්ණාඩියෙන් ඒගොල්ලන්ට ඕනේ මිම්මෙන් මැනලා ලෝකෙ මනින්ද. නමුත් ඒක අපේ පොළොවට ගැලපෙන අපේ සංස්කෘතියට ගැලපෙන එකක් නෙවෙයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඕනේ තාලට ඉගෙන ගත්ත කට්ටියට ඒගොල්ලන්ට ඕනේ තාලේ ලොකු රසාවල් දීලා තාමත් කරන්නේ අර මිෂනාරි ආගම් වල කරපු සෙල්ලම තමයි. අපි කියන තාලෙට ආවොත් අපි මේ මේ විදිහට සලකනවා. ඉතින් අපේ කට්ටියත් කොහොම හරි කරලා ඒතෙන් යන්න හදනකොට ඒ ලැබෙන සුතමේ ඥානය අපේ සංස්කෘතියට ගැලපෙන අපේ දේශගුණයට ගැලපෙන එකක් නෙවෙයි. ඒක නිසා අපේ දේශගුණයට ගැලපෙන එකක්ද කියලා අපි දැනගන්නේ මොකද්ද? ඉගෙන ගන්න දේ වැඩක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිකන් කරපින්න ගත්ත හනමිකයක් විතරයි. ඉතින් ඒක නිසා මේ සුතමේ ඥානය මෙතන සඳහන් කරන්නේ නිකම්ම නිකන් දැනුම කන්දාරමක්. කන්ද කන්දරාවක් නෙවෙයි එන්නේ එන්නේ එන්නේ තුඩු දෙන්න ඕනේ ඒ තුඩු දෙන ක්‍රමය ඒ සුත්තමේ ඥානෙ වැඩෙනකොට වැඩෙනකොට අර සම්මාදිට්ඨිය වර්ධනයක් ඇති වෙනවා ඉතින් මේ සුත්තමේ ඥානය කොතනදීද සම්බන්ධ වෙන්නේ ඒකට ආසන්න කාරණා මොකද්ද ඒක සම්පූර්ණ වෙනවා නම් කොතෙන්ද දෙහිත යොමු කරන්න කියන එකට මම කැමති සූත්‍ර සාධක දෙකක් ගැන හර දක්වන්නේ ඒකක් තමයි චාන්කේ සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 95 වෙනි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නොදන්න කෙනෙක් අදාළ දැනුමටපත් වෙලා ඒ අදාළ දැනුම දිගේ සුතමේ, චින්තාමේ, භාවනාමේ වශයෙන් ගිහිලා ඉස්සරහට ඒ තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරගන්න හැටි. ඒකේ සඳහන් කරලා තියෙන්නේ සද්ධා ජාතෝ උපසංකමති කියලා. යම් කිසි කෙනෙකුට සද්ධාව ඇති වුණා නම් ඒ පුද්ගලයාට තේරෙනවා මේ ලැබිච්ච වටින අවස්ථාවේ මේ නිකන් කාලා බිල බඩ පුරවන ඉඳලා හරියන්නේ නැහැ. මේක වෙනසක් ඇති කර ගන්න ඕනේ කියලා. ඒකම තිලා තිනවා සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ මේ මහානාම රජුරණ බුදුහාමුදුර කියනවා ආරා මහානාම මහරජ සද්ධාවන්තයා නිතරම අලුත් දේවල් වලට ආරාධනා පූර්වකයි. නැමින සුළුයි යටහත් පහත් නොදන්නකම පිළි අරගෙන ඉගෙන ගන්න කෙනා. අසද්දවන්ත පුද්ගලයාද වේලිච්ච දරකෝටුවක් වගේ කිසිම නැමෙන සුළු ගතියක් නැහැ ඔලොමලයි. ඉතින් සද්ධාව ඇති කෙනා තමයි තව කෙනෙක් ළඟට එළඹෙන්නේ පෙළඹෙන්නේ. කල්යාණ මිත්‍යා ගාවට, බහුසුතයා ගාවට, පඬිතයා ගාවට, සත්පුරුෂයා ගාවට යන්න ගිහිලා අහන්න අවශ්‍ය කරන මේ ආරාධනාපූර්වක ගතිය ඉන්නේ සද්ධාව නිසා. සද්ධා ජාතෝ උපකංකමන්තෝ පෛරුපාසති. ගිය ගමන්ම කියනවා එපයි කියලා එයා කියන දේ අහන්න. ටිකක් කල ඇසුරු කරලා බලන්න කියනවා මේ මිනිස්සයා මේ කියන දේ කරන මිනිහෙක්ද කරන දේ කියන කෙනෙක්ද නැත්නම් ගස්සට බේත් තෙල් විකුණන මිනිස්සු වගේ ඒ අර තමන්ගේ බිස්නස් එකට කෑ ගහන මිනිස්සුද කියලා. ඒ නිසා ටිකක් අපල් පෛරුපාසනය කරන්න කියලා. පෛරුපාසනය නෑ අසුරු කරන්න. සද්ධාහ ජාත උපසංගමන්ත උපසංගමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදාහති. පෛරුපාසනය කරන ගමන් කන යොමු කරලා බලනවා මේ මොන්සේ කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද. කුමන දෙයක් කරන කෙනෙක්ද කියලා. ඔහිතසෝතෝ ධම්මං සුණාති. අන්න එහෙම කන නතු කර පුද්ගලයාට ඔන්න ඇහෙන්න පටන් ගන්නවා ධර්මය. ඒකට එයත් යනකොට යම් කිසි ධර්මයක් අරගෙන යන්නේ. යම් කිසි ප්‍රමාණයක් දැනුම ඇතුවනේ අර ධර්මයක් එකතු කරගන්න. ඔහිතසෝතෝ ධම්මං සුණාති සුත්වා ධම්මං ධාරේති. ඊට පස්සේ මේ කියන දේවල් එක්කෝ ලියලා එක්කෝ හිතේ තැම්පත් කරලා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා දේශනා කරන විදිහට ඒ මේ නැවත නැවතත් කියනවා බණවල හැටි ඒකයි. ඒකට ඒක හිතේ දරා ගන්නවා. දත්තානං ධම්මානං අත්තං උපපරික්කති. අර දරාගත් ධර්මයේ අර්ථය පරීක්ෂා කරලා බලනවා මේක මේ සුමකට යොමු කරන්නේ, දුමකට යොමු කරන්නේ මේ මනුස්සයා ආර්ථික දේශපාලන ලාභ සඳහාද මේ කියන්නේ, ලාභ සත්කාර සම්මාන සලකුක සඳහාද කියන්නේ. එහෙම නැත්නම් මේ සද්ධර්මය වෙනුවෙන් ධර්ම ගෞරවයෙන් කියන්නේ කියලා. ඒ නිසා සුත්තමේ ඥානයක් තමයි ලැබුණා නම් ඒ සුත්තමේ ඥානයෙන් අත්ංග පරික්කති කියන විදිහට අර්ථයට යොමු කරන ගතියක් තියෙනවා. උනන්දු කරන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ සුත්තමය හන මිටියක් වෙනවා. නැත්නම් හමස් පෙට්ටියක දාපු දෙයක් වාටපත් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙදීම සද්ධර්මයේ තියෙන ගතිය තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ගුණ හයක් තියෙනවනේ. ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒයිපස්කෝ ඕපනයික ගතිය. ඕපනයික කියලා කියන්නේ එතන ඉන්න දෙන්නේ නැහැ යාට. සුද්ධ කර කර සුද්ධ කර කර තල්ලු කර කර තල්ලු කර කර පිරිසුදු කර කර පිරිසුදු කර කර තල්ලු කරනවා. ඒ සද්ධර්මයේ කෙලස් තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ඒක සරුවචනංශේ පහරාද සූත්‍රයේදී සඳහන් කරන්නේ ඒ පහරාද අසුරේන්ද්‍රයා බුදුහාමරණ්ඩ කියනවා එයා මුහුදට ලොක්කා. ඒ නිසා කියනවා මුහුදේ ආශ්චර්ය අද්භූත ධර්ම වර්ගයක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියනකොට එකක් කියනවා. මුහුදේ මලකුණක් ඉපදුනොත් කවදාකවත් ඒ මලකුණ්ඩ මුහුදේ ඉන්න දෙන්නේ නැහැ රැල්ලෙන් කොහොම හරි යුරටම ගෙනත් දානවා. තල්මහෙක් මැරුණත් මුහුදේ ඉන්න දෙන්නේ නැහැ. මැරුණ නැතුව මුහුද ඇතුලේ ඉන්න බෑ. තල්ලු කරනවා. පණ තියෙන්න ඕනේ මුහුද ඇතුලේ රැකෙන්න. ඒ රැල්ල එහෙම අතකින් ගෙනියලා ගිනිනා වගේ වැඩක් කරන බව පේන්න නැනවතෝ රැල්ලෙන් කෙරෙන වැඩක් තමයි මැරිච්ච බෙල්ලයි කටුව වතුරේ තියන්න දෙන්න. ඒකේ කොට ගෙනත් දාන්න. මැරිච්ච සතෙක් කොට ගෙනත් දාන්න. මිනිහක් වුණත් මොහොතේ මැරුණට පස්සේ මොහොතේ පැනලා මැරුණට පස්සේ මිනිහ කොට දාන්න. ඒ ස්වභාවය. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා වහරාද දැනගනි මගේ ශාසනෙත් වගේ තමයි මගේ ශාසනෙත් යම් දවසක සුතමේ ඥාන යමකට ලැබුණොත් උන්දගේ කෙලස් ටික සම්පූර්ණ సంతාණයෙන් එළියට එළියට දාන තාක් මිනිහට ස්පාසුවක් දෙන්නේ නැහැ. තල්ලු කරලමයි නතර කරන්නේ. ඕපනයික ගුණේ. ඒක නිසා ධර්මය අහනකොට අහනකොට බයලජ්ජාව දිනු තුන වෙනවා. ඉස්නිද සංවරය එනවා. සීලය එනවා. සමාධිය එනවා. ප්‍රඥාව එනවා. ඒකටයි මේ මේ සුතමේ ඥානය අවශ්‍ය කරන්නේ. ඒ නිසා අපි නිතරම ආරාධනා පූර්වක ගතියක් තියෙන්න ඕනේ. අහං නජානාමි භගවා ජානාති කියන එක තමයි අපි ඒකට ගන්න ආදර්ශ පාඩේ මම දන්නේ භාග්‍යවතුන් වහන්සේට වැටෙනවා. සමහරට භාග්‍යවතුන් වහන්සේ මේ වගේ පිළිසම්බෙච්චාම මහණනි උඹලා මේ කාරණාව දන්නවද කියලා මාතෘකාවක පාට ඇදලා දානවා. ඇදලා දාපුවාම ඉතින් වැඩිහිටි සංඝයා වහන්සේ නමක් කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මෙවැනි කාරණා දැනගන්න අපි දුර ඉඳන් ඔබ වහන්සේ ළඟට පැමිණෙනවා. ඒක නිසා ඔබ වහන්සේට මේ කාරණා වැටහේවා. ඔබ වහන්සේ කරුණාවෙන් අපිට විස්තර කර දේවා. භාග්‍යවතුන් වහන්සේට වැටහෙනවා. මට වැටහෙන්නේ අහං නජානාමි භගවා ජානාති. ඒතර බුදුරජාණන් වහන්සේ ආ එහෙනම් මහණනි සාදුකං සුණාත මානසිකරෝත භාසිස්සාමි කියලා එහෙනම් මානි ධර්ම ගෞරවයෙන් අසව් සාදු කන්සුනාට මානසිකරද මම කියන එක අර්ථ ව්‍යංජන වශයෙන් හිතර ගනිව්. මම දැන් කියන්නයි හදන්නේ කියලා ඔන්න බණ කියේ. අන්නේ විදිහට හැම වෙලාවෙදීම අරගේ ප්‍රයෝජනීය සලකලා බණ අහනවා නම් බණ හිතා ගන්නවා නම් එන්න එන්න එන්න එන්න ධර්මයේ පිළිබඳව ගෞරවයක් ඇති වෙනවා. ඒකට අපි ධර්ම ගෞරවය කියලා කියනවා. පුද්ගල ගෞරවයක් නෙවෙයි. අන්නේ ධර්ම ගෞරවයේ ඇති වෙන්නේ බණ ඇහුවොත් තමයි. ඒ වගේම අවිජ්ජා සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා සත්පුරුෂ සංසේවෝ පරිපූර්ණතෝ සද්ධම්මං පරිපූර්ණේති. යම් කිසි කෙනෙකුට සත්පුරුෂයෙක් දැක්කා නම් හම්බුණා නම් ඇසුරක් ලැබුණා නම් සත්පුරුෂයා කවදාකවත් නරක දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා ධර්මයක් අහනද ධර්මයක් අපේ ළඟට එන්න පොතක් නෙවෙයි ලඟ වෙන්නේ. CD එකක් නෙවෙයි ලඟ වෙන්න ඕන. එහෙම නැත්නම් වෙන එකක් නෙවෙයි. සජීවී ධර්ම අපි කියනවා චෛත්‍යයක් කියලා. පණ ඇති පුද්ගලයෙක් කතා කරන්න ඕනේ. එයා කතා කරන්න ඕනේ එයාගේ අත්දැකීමෙන්. ඒක නිසා සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ පොත්පත් අනම්මන නෙවෙයි. ධර්ම භාණ්ඩාගාරයක්. එයාගේ ළඟට ගියාට පස්සේ සද්ධර්මයේ පරිපූර්ණ. ඒ සද්ධර්මයේ ඇහෙනකොට ආයේ සද්ධා වැඩෙනවා. ඒතර චංකි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සද්ධාව නිසා සත්පුරුෂ ළඟට යනවා, ඇසුරු කරනවා, බණ ඇහෙනවා එතකොට ඒ ඇහෙන්න ඇහෙන්න අර Taman එතෙන් යන්න හේතු වෙච්ච සද්ධාව ආය කරකෝලා වැඩි කරලා දෙනවා. ඉතින් එන්න එන්න එන්න Taman තේරෙන්න පටන් ගන්නවා. පිළිසිදුවක් ඔසවා තැබීමක් මේ පෙරගමනක් සිද්ධ වෙනවායි කියලා. ඒ නිසා මේ සද්ධර්මය ලං වෙන්න ලං වෙන්න ලං වෙන්න ඒ මනසගේ සජීවී ගතිය, එලඹ සිටි ගතිය, සතිය එහෙම නැත්නම් අවදි භාවය, ප්‍රබුද්ධ ගතිය, බුද්ධ ගතිය එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක ධර්ම නියාමයක් විදිහට වැඩ කරන්නේ. එනිසා එතෙන් එන්නේ එහෙම වෙන්න වෙන්න වෙන්න ළඟ ළඟ තව තව කල්යාණ මිත්‍රෝ ඇහෙන්න ළඟින් හම්බ වෙනවා. හොඳ ගැඹුරු ධර්ම තේරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එක කරබැලීමේ ආසාවකුත් පහළ වෙනවා. මේවා අහලා මේ කණෙන් අහලා මේ කණෙන් ගිහිල්ලා බෑ. මේවා පටිගත කරලා පොත්වල ලියලා බෑ. කරලා බලන්න ඕනේ කියලා ඒ කරබැලීමේ ආසාව පහළ වෙනකොට අර වෙනදා නොදෙන තේරිච්ච ගැඹුරු කියාපු ධර්මපවා එnde ende ende ende තමන්ට වැටෙන ඒ වගේම තමන්ට කාටද කියලා දෙන්න පුළුවන් தත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක සඳහා මුළු ජීවිතයම කැප කරන කෙනා තමයි අපි පැවිද්දයි කියලා කියන්නේ. ඒ සඳහා මුළු ජීවිතේ කැප කරපෙන්නටයි අපි යෝගාවචරයි කියලා කියන්නේ. යෝග වෙලා. ඒකට බැඳිලා තියෙන්නේ. යෝගේ නැත්තම් භෝගේ තමයි. භෝගී කියලා කියන්නේ කාම භෝගී. කාමභෝගී පුද්ගලයාට මෙවයින් වැඩ නැහැ බණ කණ්ඩද කියලා අහන්නේ ඒගොල්ලෝ. ඒකත් දාන දෙනකම් බොහොම සන්තෝෂෙන් දාන දෙනවා බණ අහනකොට පුදිනවා. ඌව කාණ්ඩයව බණ වැඩන්නේ දාන දුන්නොත් නම් ඔය ලබනාත්ම බුරියානි පිටාණක් හරි හම්බ වෙයි. කර්මේසා කන්වරණේ මේ අතේ නිසා මේ අතේ ඉන්දියාප් හරි ගමන පූජා කරන්න ඕන ලබනාත්මික බුරියානි ගන්න. ඒකයි මේ බණ මේ බණ දාන කතාව. බණ අහනකොට කියන්නේ ඕක කණ්ඩය කියලා පැත්තකට දානවා. මොකද සත්පුරුෂයා දන්නවා ඒ භවභෝග සම්පත්නේ උපදි සම්පත්තිය නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ ධර්ම දානයයි වැඩිම දානය ධර්ම රතියයි වැඩිම රතිය ධර්ම රසයයි වැඩිම රසය කියලා ඒ ධර්මයට ඇලී වැඳී ගන්න ගතියක් එන්න පටන් අරගන්නවා. ඒක ධර්ම නියාමයක් වැඩ කරන්නේ. අන්නේ ධර්ම නියාමයේ අපි ඔසවා තබන්න ඕනේ. අපි සුත්තමේ ඥානය අරන් දෙන්න ඕනේ. සුත්තමේ ඥානය පුළුවන් තරම් තනවා වඩන්න ඕනේ. ඒක නිසා ඉස්සල්ලාම තිබිච්ච ක්‍රමේ ਸਰවචනාංශය අනුව යමි වස් කාලේ භාවනා කරනවා ඊට පස්සේ චාරිකාවේ උන්වහන්සේ පිටිපස්සේ යනවා ඒ මොකද දක්ෂින දක්ෂින කරන්න බණ කියනවා කියන එක නා අහගෙන ඉනවා පළවෙනි අවුරුදු 20ම බුද්ධ ශාසනයේ පූර්ව බුද්ධ ශාසනයේ කිසිම පිළිවෙලක් නැහැ කිසිම මේ ආරාම විහාර පිළිගත්තෙත් නැහැ කිසිම ගුරු පරපුරක් තිබුණේ නැහැ කිසිම පොතක් තිබුණේ නැහැ ඔක්කොම වචනෙන් තමයි දෙවෙනි પરම්පරාවේදී පස්චිම බුද්ධ ශාසනය තමයි ජේතවනාරාමයෙන් පස්සේ බුදුචානන්සේ ස්ථාන බාර අරගෙන ඉතින් ගුරුකෝල પરම්පරාවල් ඇති වෙලා මේ දිගට යන්න පටන් අරගත්තා. ඉතින් ඒක සංවිධානාත්මකව ත්‍රිපිටකයක් ඇති වෙන්න, සංඝ පොතක්, පරපොතක් ඇති වෙන්න, ගුරු පරපොතක් ඇති වෙන්න එක හේතු වුණා. නමුත් එහෙම උණපල්ලියට ආර්යනාංශල වැඩි උනේ නැහැ. පොතේ ගුරාලා වැඩි වෙන්න ඇති. ඒ නිසා එවැනි ස්ථානගත වීම සහ ක්‍රමික ඉගැන්වීම ශාසනයේ පරිහානියක් විදිහට විපස්සනාචාර්යවරු දකිනවා. ඒ මොකද මේගොල්ලෝ ඒක භාවනාව සඳහාම නෙවෙයි ගත කරේ විවිධාකාර දේවල් සඳහා. එතකොට මේගොල්ලෝ අර පරණ බමුණු තත්ත්වයටපත් වෙනවා. අපි ළඟයි ශාස්ත්‍රය තියෙන අපි ළඟට එන්න ඕනේ. අපි අයිතිකාරෝ කිව්වට මොකද? අර බල්ලා පිටුරු ගන්නෙත් නෑ, කනගුණාට දෙන්නෙත් නෑ වගේ භාවනා කරන්නේ. ඒක නිසා ඒ සුත්තමේ ඥානයේ සංවිධානය වලට වැරදි පැත්තකුත් තියෙනවා. නමුත් අපි ඒවා කපලා ඒ විස අයින් කරලා අපි දැනගන්න ඕනේ මේ කොහොමදයි මේ සුත්තමේ ඥාන අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ සුත්තමේ ඥානයට කියන්නේ ඥාත පරිඥාව කියලා. නැත්තම් සුණාත ධාරේත චරාත ධම්මේ කියනකොට ඒ අහලා ගන්න දැනුමට කියනවා ඥාත පරිඥාව කියලා. හාත්පස දැනුම ඇහිීමෙන් ලබා ගන්න දේ. එතකොට චින්තාමේ ඥාන ධාරණ ශක්තියෙන් ඇති කරන චින්තාමේ ඥානෝට කියන තීරණ පරිඥාව කියලා. ඒ දෙකෙන් තමයි කෙනෙක් භාවනාවට පෙළඹෙන්නේ. භාවනා කරලා බලන්න ඕනෑ කියලා කුසල ඡන්දයක් ඇති කරගන්න. කුසල ඡන්දේ නිසා භාවනා කරනකොට ලැබෙන දෙයට කියනවා භාවනාමය ඥාන කියලා. ඒක පහාන පරිඥාව කියලායි සඳහන් කරලා තියෙන්නේ. අතහැර දැමීම කෙලෙස් අතහැර දැමීම. ඒ නිසා මේකේ සමානාන්තර ගතියක් තියෙනවා. සුතමේ ඥානය ඥාත පරිඥා. චින්තාමේ ඥානය තීරණ පරිඥා. භාවනාමේ ඥානය පහාන පරිඥාව කියලා. ඉතින් භාවනා ජීවිතයක කෙනෙක්ගේ ආරම්භයේ සුතමේ ඥාණයෙන් පටන් අරගෙන ඉnde inde inde inde ආයකෙන් තීරණාත්මක තැනකට එන්න ඕන. මේ දැනුම අභ්‍යන්තරගත කරගන්න. ඒකට කියනවා චින්තාමය ඥාන, අන්වේ ඥාන කියලා කියනවා. තර්ක ඥාන කියලා කියනවා. ඉතින් බණ ආන බණ දන්න උඟ දෙනෙක් එතෙන් දෙන්න ඒගොල්ලෝ බණ මේ කණින් අහලා මේ කණෙන් පිට කරනවා. මොකද ඇතුළට වැදුනොත් පෙර කළ පිං ඇති කෙනාට ඒ කියන්නේ තීන්දුවකට එන්න වෙනවා තීර්ණ පරිඥාව. ඊට පස්සේ තමයි භාවනාවට යන්නේ. භාවනාවේ ප්‍රහාණ පරිඥාව පටන් ගන්නවා. පසු කාලීන මේ නිසා ආචාර්යවරු අටුවාචාරින් වහන්සේලා මොකද්ද මේ ඥාත පරිඥාව කියන එක ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔය පටිසම්භිදා මාර්ගය වගේ ඥාත ඥාන මාතිකට කතාවක් තියෙනවා සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥානං කියලා තමයි ඒක ලියලා තියෙන්නේ. යමක් අහනකොට අවධානයෙන් අහනවනම් ඒකට කියනවා සුතමේ ඥානය කියලා. ඒක තමයි මාතිකට කතාවේ ඥාන මාතිකට කතාවේ ආරම්භය. සුත්වාන සංවරයේ පඤ්ඤා සුත් සීලමේ ඥානය. ඒ අහලා අහපු දේ අනුව හසිරෙනවනේ. කය වචන දෙක හසුරුවනවා. සංවර කරගන්නකොට ඒකට කියනවා සීලමය ඥාන කියලා. ඒකට මාතකට කතා තියෙන සුත්තමය ඥාණයෙන් පස්සේ සීලමය ඥානය. නමුත් මේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන සීලමය ඥානය නැත්නම් සීලානුග්‍රහිතට පස්සේ සුතානුග්‍රහිතය. ඒ නිසා පේනවා මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් තියෙනවා ඉස්සරහට යන මිනිහාගේ. සිල්වන්ත වෙන්න වෙන්න ඒ ධර්මයේ සීලයට අදාළ ධර්මේ අහන ගතියක් වැඩි වෙනවා. අහන්න අහන්න අහන්න අර සීලය ඔප්මන් වෙනවා. එතකොට චක්‍රේ කරකැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා අපි සිල්වන්ත වෙන්න යම් දවසක අදි සීලයකට උනන්දු වෙනවා වගේ මේ සුත්තමේ ඥානෙ ඉක්මන් කරන්න වෙනවා. වැඩි කරගන්න වෙනවා. චියුණු කරගන්න වෙනවා. දැන් අපි ගමු අපි ඉස්ලාම් දවසේ ගත්ත මේ භාවනා කරනකොට ඉඳගෙන පරියංකයේ සතිය වැඩිම සඳහා ගන්න ආස්වාද ප්‍රසආසය. ඒතර සක්මන් කරනකොට ගන්න වම දකුණ වශයෙන් තියෙන අත්දැකීම. එදිනදා ජීවිතේ වැඩ කරනකොට ඉස්සරහට යනකොට පස්සට යනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරනකොට පාත්‍ර සිවුරු ධරනකොට සීනාසනයට ඇතුල් වෙනකොට වැසිකිලි කැසිකිලි කරනකොට තියෙන අත්දැකීමේදී මොකද්ද සුතමේ ඥානෙ කියන්නේ මොකද්ද ඥාත පරිඥා වෙන්න ඕන කිය. මෙව ඒ අර අටුවා යුගයේදී දැන් ඉතින් චීන කන්නඩියක් දාලා වගේ පෙන්ලා දෙනවා. එතකොට භාවනා කරන වෙලාවක් අපි ගමු. අද මම අපේ ස්වාමීන් වහන්සේලා කීප නමකට කමඨාන් සුද්ධ කරන්න දෙදුණා. මම හිතුවට වැඩිය බොහොම හොඳට කාරණාවට අදාළව කතා කරන්න මේ ස්වාමීන් වහන්සේ පුළුවන් වුණා. ඒක එහෙම විය යුතුයි. අපි බුද්ධ පුත්‍රයෝ. ඔය ටිකට මම අද කමඨාන් සුද්ධ කරන්න ගිහියන්ගේ අනන්ත අප්‍රමාණ නරිය බල්ලයි කතා තමයි කියන්නේ. ඊයේ රැට ගෑවේ වතෝලත් එක්කද වතෝල වලට ලුණු මැදි වුණාද කැස්සද කිඹිස්සද ඔන්න ඔය විස්තර තමයි කියන්නේ. මේක සංඥා වංශනමක්වත් ඒව මොනක්වත් නැහැ අහනකොට හරියට මේ ආනාපාන කරනකොට මෙහෙමයි සක්වන මෙහෙමයි කියලා සුද්ධට කියන්න පුළුවන් කමක් තියෙනවා. හරි වෙනසක් තියෙනවා ඒක. ගියත්ොත් එක කමඨාන් සුද්ධ කරනවා හරි ජොලි. හරියට ওই අනම්මනම් වැල්වටාරක්. ඉතින් අහන්න කියන්න වෙනවා මේ කමඨහන් සුද්ධ කරන්නේ භාවනා කරනකොට මොකක්ද අරමුණ පොඩ්ඩක් ඉන්නකෝ ස්වාමීන් වහන්සේ මම ඔයිට අවුරුදු 4කට ඉස්සලා අසවලත් එක භාවනා කරා ඒ ගුරුවරයා හරි සරයිනේ මෙහෙමනේ ඕන්න වැල් වටනවා ආයෙත් කාරණාට ඇදලා දාන ආයෙත් සතා කැලේ දුවන මේ කමඨහන් සුද්ධ කිරීම ජීවිතේ ප්‍රෑහෙන බදගත් භාවනා වැඩ පිළිවෙල වැදගත් අපි හිතේ ගැන විශේෂයෙන් සාකච්ඡා කරනවා එහෙම නැතුව මේ තීරණ ඥාත පරිඥා වාසයෙන් සුතමේ ඥානේ වශයෙන් ආනාපාන සති භාවනා කරන කෙනා භාවනාවට අදාළ වශයෙන් මූලික දත යුත්ත මොකද්ද? ඉවර කරන්න බෑ මම මේ කරන්න හදන්නේ ඒක පිළිබඳ කෙටි හඳුන්වා දීමක් කරන එකයි. මේකේ වැදගත්කමක් තියෙන පුංචි හඳුන්නේ මොකද? ආනාපාන සතිය භාවනා කරන එක නම් තාම දන්නේ නැහැ තමයි සමත යානිකේද්ද විපස්සනා යානිකේද්ද කියලා. ඒක ගුරුවරයා දන්නෙත් නෑ. ඒක දන්නවනම් දැනගත්තේ සරුවත්තරණන්සේ පමණමයි ආසය අනුසී ඥානෙ. අද ඉන්න කාටවත් ඒක මූණ දිහා බල්ලවත් දවස් අධ්‍යයක් කමටහන් සූස කළත් අල්ලන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි උපදෙස් දෙන්න ඕනේ දෙකම වැඩෙන කාලෙට. එතෙන්දි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මොකද්ද? බුදුහාමුදුරෝ දේශනා කරෝ කර්මස්ථාන වලින් සමත විදර්ශනා දෙකටම ගැලපෙන ආධුනිකයෙකුට එකම කර්මස්ථානයේ ආනාපානෙ විතරයි කියලා හොඳට මතක තියාගන්න. අනෙක් සෑම කර්මස්ථානයක්ම එක්ක සමත එක්ක විපස්සනා. ආනාපානෙ විතරයි සමත විපස්සනා දෙකටම පාර කපන්නේ. ඒ නිසා කෙනෙකුට අපිට ආනාපාන සතිය උගන්වනකොට ආරසකාරී. එයාට ඕන නම් සමත පාරේ යන්න බලන්න විපස්සනා පාරේ යන්න පුළුවන්. නමුත් නොබෝ කලකින් අපි මෙයා යන්නේ සමතේටද මෙයා යන්නේ විපස්සනාර්ථ කියලා ඒ පුද්ගලයා හෝ යෝගාවචරයා හෝ ගුරුවරයා හෝ තේරුම් ගත්තේ නැත්නම් කියනවා පාරක යනකොට හන්දි ස්ථානයක් හම්බ වෙනවා. ඒ හන්දියෙන් කොයි පාරද ගන්නෙ දන්නේ නැතුව හිටියොත් හන්දිය ඉක්මවන්න බැරි වෙනවා යාට. අරක යනවා ටිකක් අහනවා මේක යනවා ටිකක් අහනවා. ඉතින් ඒකෙදි කියනවා යම් කිසි විදිහකට මේ මිනිස්සයා පිටිපස්සේ මෙයාගේ බඩු මල්ල හොරකම් කරන්න හොරෙක්කේම ආවනම් හොරාට පැහැදිලිවම මෙයා අහුවෙනවා හන්දියේදී. මොකද ආපු පාරට යනව නෙවෙයි එතන තරන් දෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ යන්නේ සමතරද යන්නේ විපස්සනාවටද කියන එක තේරුමක් නැත්නම් ඒ පුද්ගලයාටින් බල්ලා වලිය අල්ලන්න කරකුණා වගේ ඔහේක තන කරකවි කරකවි කරකවි කරකවි ඉන්නවා. නැත්නම් ජීවලක දියසුලියක් වාගේ එහි කරකෙන්න පටන් ගන්නවා. ආපු වේගය කඩා බිඳා ගන්න නැතුව මේ සමතෙද මේ විපස්සනාද කියලා දැනගන්න නම් යම් ප්‍රමාණික සුත්තමේ ඥාණයෙන් ගැටේ ලියා ගන්න පුළුවන්. මේක පටලවා ගන්න බෑ කියලා මම කියන පැටලෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා පටලවා ගන්න නැති වෙයි කියලා. මොන අපි හිතමු වාඩි වුණා. වාඩි වෙනකොට කියනවා මේ ජීවිතේ අපි තාමත්ම වැදගත් කරන්න හදානේ හොඳ ලස්සන බුදු පිළිමයක් ඉස්සරහා බුදුහාමුදුරු ලස්සනට වාඩිලා ඉන්න තැනක විවේක තැනකට ගිහිල්ලා අපි ඒ පරිසරය සකස් කරගන්න. මලක් පහනක් පුද කරලා අපේ හිත සුද්ධ කරගන්න. බුද්ධ ධම්ම සංඝ ගුණ සීපත් කරලා හිත සකස් කරගන්න. සකස් කරලා කය හොඳට පටල වෙන්න ඕනේ. කවදාකවත් දඬු කන්දේ ගැහුවා වගේ නැත්තම් කුරුසේ තියලා එන ගැහුවා වගේ භාවනා කරන්න යන්න එපා. කවදාකවත් හරියන්නේ නැහැ. හොඳට කයට මෛත්‍රී කරන්න ඕනේ මෙලෙක් වෙන්න. ලැහැල්ලු ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. තියාගෙන ඉවරලා ඔන්න අපි කයට හිත දානවා. ඇස් දෙක වහගෙන එතකොට අපි විශාල අරමුණකට හිත දාලා තියෙන මුළු කයම කියන අරමුණ. බලාගෙන ඉන්නවා. චේතනා මොකක්වත් නැහැ. ඒ රූප බලන්නේ නැහැ, සද්ද නැත්තනකට යනවා, ගන්ධ රස බලන්නේ නැහැ, කයෙන් එන පහසත් බලන්නේ මේ චේතනා කරන්නේ නැතුව හිතට හිතවිලිත් නැත්තම් හොඳයි. බලාගෙන ඉන්නවා අචේතනිකව මොකද වෙන්නේ කියලා. ඉතින් මේ හුස්ම කියන එක ආස්වාද ප්‍රසාර දෙක අචේතනික සචේතනික දෙකෙන්ම සිදු කරන්න පුළුවන්. ඕන හුස්ම ගන්නත් පුළුවන්, ඕන හුස්ම වැටෙන්න පුළුවන්. මේ භාවනාදි ගන්න වැටෙන හුස්ම. ආයාසයක් නැහැ. අන්න ඒක ආවට පස්සේ ඒ හුස්ම මේ භවය කියන එක ඉන්නවා කියන එක නියෝජනය කරන හුස්මේ. ඒ මොකද කාය සංස්කාර කියලා පෙන්වන්නේ හුස්ම. කයක් සජීවි වෙන්න නැතුවම බැරි අත්‍යන්ත අංශය තමයි හුස්ම. හුස්ම නැත්තම් ඒ කය මල කඳක් වෙනවා. හුස්ම ගත්තට පස්සේ තමයි කය කායික ක්‍රියා වාචසික ක්‍රියා කරන්නේ. ඒ නිසා මේක තමයි අඩියම මේකට කියනවා කාය සංකාර කියලා. චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින තෙරණාන්ත කියන්නේ කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රසආස. ආස්වාස් ප්‍රසආස දෙකේ හිත තියාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසද්ද වැටුණා නම් දැන් ඒ කියන්නේ අචේතනිකව සිදුවෙන පුංචිම දෙයට හිත ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වායෝ ධාතුවේ අඩපිලිවලක් මේ අල්ලන්නේ. ඇයි සරුවච්චන් වහන්සේ මේ වායෝ ධාතුව ඇල්වන්නේ කියලා කියනද උන්වහන්සේ හේතු දක්වනවා ආධුනික නොපූර්ණ මනසට ආපෝ ධාතුව මොනම විදියෙන්වත් අහුවෙන්නේ නැහැ කියලා. ඒක අභිධර්මයක් පිළිගන්නවා ආපෝ ධාතුව තමයි අල්ලන්න බැරි. ඊට පස්සේ පඨවි තේජෝ ධාතුව වඩාත්ම ප්‍රකට වෙන්නේ කම්පන චංචලයට හේතු වෙන වායෝ ධාතුව. ඒ නිසා මේ රූප ධර්මයගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන්ගෙන් ආධුනික මනසට අහුවෙන්නේ මේ හැලහොල්මන චංචලය කම්පණේ. ඒ නිසා ඒක අල්ලලා දෙනවා. නැත්නම් වායෝ පොට්ටහබ්බ ධාතුට හිත යොදනවායි කියලා කියනවා. ඉතින් මේ වායෝ පොට්ටබ්බ ධාතුට හිත යොදනකොට අපිට ඒක මේ වැටහෙන ආකාර තමයි හුස්ම. ඇතුල් වෙනවා පිට වෙනවා ඉනමක් අදිනවා වගේ අකුලනවා වගේ. ඉතින් අද අදිනවා හෙලනවා ඒක දිගට යනවා. ආහන ඒකට හිත ගියා නම් රූප ධර්මයකට හිත ගියා. ඒකට අපිට තේනවා සාමාන්‍ය එක උජුං කායම් පනිදාය කියලා සරුවත්ංශ දේශනා කරන උඩුකයේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ උඩුකය ඇදකුද වෙන්න තිබුණොත් හුස්ම වැඩපිළිවෙල බාධා වෙනවා නින්දදී ගොරක් අදිනවා වගේ ඉෂකක්කුම් වෙනවා ඔළුව ඇදුණොත් කඳ ඇදුණොත් හුස්ම ක්‍රියාවලිය බාධා ඒ නිසා උඩුකය කෙලින් තියෙනවා පටන් ගන්නකොට එතකොට එහෙම තියාන හුස්ම ගන්නකොට අපි දැන් හුස්මේ හිත පවත්නවා කියන ආස්වාද ප්‍රසවාසයේ සත්‍ය පවත්නවා කියන ආනාපානට වැටුණා දැන් කය කියන සංකල්පේ ඉඳලා වායෝ පොට්ටබ්බ ධාතුවට දැන් හිත වැටුණා. වායෝ පොට්ටබ්බ ධාතුවේ හිත වැටුණා නම් මේක ඇසුරු කරන්න බොහෝ වෙලා ඒකත් එක්ක ඉන්න කියනවා. එතකොට දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? අර ඉහළ පහළ යන හුස්ම රැල්ල දිහා බලන ඉන්නවා. මේක විස්තර කිරීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සපටිසම්භිත මාර්ගයේ කියන්නේ දිග දර ගහක් නැත්නම් ගහක් ඇදගෙන වැටිච්ච වෙලාවේ දෙන්නෙක් ඇවිල්ලා හරස් කියතකින් කපනකොට හරස් කියත එහාට මෙහාට නැටි බලනවා විතරයි යෝගාවචරයට තියෙන්නේ. ඉරනවා කියන කටයුත්ත උඩට ගොඩක් දේවල් සම්බන්ධයි. මේ කියත එහාට මෙහාට යනකොට තමයි බලන්න කියන්නේ. එතකොට කියත එහාට මෙහාට යනවා කියලා කියන හුස්ම දෙලා ඇතුළට යනවා පිටට. ඇතුළට යනවා පිටට. ඇතුළට යනවා පිටට යනවා. මේ කියන්නේ ආරම්භ කෙරුවා. නමුත් යම් ආකාරයකට මේ යෝගාවචරයාගේ විපස්සනාමය උපනිෂේ සම්පatti තියෙනවා නම් ඒ යෝගාවචරයට මේ හුස්ම යන්නේන එක දකින්න ගමන් හැප්පෙන තැනත් අල්ලන්න පුළුවන් තරම් තීක්ෂණ බවක් එනවා. ඒක නිසා කියනවා උපසනා ගුරුවරු හුස්ම දිහා බලාන ඉන්න ගමන් හුස්ම හුරු කරගන්න ගමන් සුවත කරගන්න ගමන් මිත්‍ර කරගන්න ගමන් හොඳට යටි හිතෙන් නැත්තම් හීන් නූලෙන් බලන්න කියලා මේ උඩුකයේ වැටි වෙන මේ හුස්ම රැල්ලේ හැපෙන තැනක් අහුවෙනවද කියලා. අහුවෙන්නේ නැහැ කියන්නේ නුසුදුසුකමක් නෙවෙයි. යා සමත යෝගාවචරයක් කියන සාක්කියක්. මේක හැබැයි එකම සාක්කිය නෙවෙයි. මේ විදිහට පටලවා ගන්න එපා. මම මේ දෙන්න හදන්නේ පොඩි අත්තලක්. යම් කිසි කෙනෙකුට මේ හුස්ම බලාගෙන ඉන්නකොට එහිම හැප්පිට හැත් තියාගෙන හීන් නූලෙන් බලාගෙන ඉන්නකොට හැපෙන තැන අහුවෙනවනේ පොඩි ඉඟියක් එනවා. මේ පුද්ගලයාට මේ විපස්සනා ගෙනාපු උපනිෂේ සම්පatti තියෙනවා. අර විමසුන් නොවන ටිකක් වැඩි. ආන් එතකොට අවධානය යොමු කරන හුස්ම දිහා බලන ඉන්න ගමන් හැපෙන තැනත් අහු වෙනවා කියනවා. ඉතින් සමහරෙකුට ගන්න හුස්ම එක තැනක පිට කරන හුස්ම එක තැනක නාසීම ගත්තත් උඩුතොලේ නාසිකාග්‍රේ අහු වෙනවා. ඉතින් එතකොට යා ප්‍රශ්නයක් අහනවා කොතනද හිත තියන්නේ? ගන්න තැනද හිත කරන තැනද කියලා. ඒකට අපි ලොකු සාංශ මතක් කරේ. ඒ දෙකටම අදාළ සිල්ලු ඇටයක් තරම් ලොකු ප්‍රදේශයක හිත තියන්න කියන. ගන්න තැනයි පිට කරන තැන දෙකම අහුවෙන එකත ඒ මුළු ප්‍රදේශයේම හිත තියාගෙන භාවනා කරන්න කියන. එකක්වත් මඟ අරින්න එපා. එහෙම කරගෙන කරගෙන යනකොට වෙලාව යන්න යන්න ඔය සිල්ලු ඇටේ සියඹලාටයකට තරම් කුංචි කරන්න පුළුවන්. ඕක කඩල පළුවකට මුං ඇට පළුවකට අබෑටයක පරිප්පු ඇටයකට අබෑටයකට තරම් පුංචි වෙන්න වෙන්න වෙන්න අපි ඒකට කියනවා ඒකාග්‍ර වෙනවා කියන්නේ. ඉතින් මේකෙමුත් අල්ලන්න පුළුවන් සමතේ වැඩෙනවද, භාවනා වැඩෙනවද, සමාධිය වැඩෙනවද, සතිය වැඩෙනවද කියලා. නිසා පටන් ගන්නකොට අර පොදු ප්‍රදේශයේ හිත ධාන භාවනා කරගෙන කරගෙන කරගෙන යනවා. කරනකොට එන්නේ එන්නේ මේක කිට් වෙනවනම් හොඳයි. දැන් මේ තමයි එක ඉඟියක් මේක මේ සමතරද විපස්සනාට යන්නේ කියලා දැනගන්න. හැබැයි මේක මම අර කිව්වා වගේ ඒකාග්‍ර වශයෙන් ගන්න එපා අත්ලක් විතරයි. මේකට තවත් එකක් එකතු කරන්න පුළුවන්. ඒ විදිහට ආස්වාද ප්‍රසවාස දෙක හැපෙන දන බලන ඉන්නකොට යම් කිසි කෙනෙකුට ඊටාම සූක්ෂමව මේ ඇතුල් වෙන හුස්ම මේක පිට වෙන හුස්ම නෙවෙයි. මේ පිට වෙන හුස්ම මේක ඇතුල් වෙන හුස්ම නෙවෙයි කියලා දෙක දෙපැත්තට කරගන්න පුළුවන්. ඔය ගෑනු කට්ටිය කොණ්ඩේ පීරනකොට මැදින් රොද තියලා දෙපැත්තට කැට ඇරලා කොණ්ඩේ පීර ගන්නවනේ ඉස්සලා. එහෙනම් පොල් ගෙඩියක් අරගත්තට පස්සේ ගාහන්න ඉස්සලා දෙකට පලාගෙන මේක ඇස් පැත්ත මේක උල් පැත්ත කියලා වෙන් කරගන්න එපායි. ආන්නේ වගේ මේ හුස්මේ ආස්වාසයේ අත්දැකීම මෙහෙමය ඒක ප්‍රස්වාසයේ මේ මේ ආකාරයේ වෙනස ප්‍රස්වාසයේ අත්දැකීම මෙහෙමය මේක ආස්වාසයේ මේ මේ ආකාරයේ වෙනස් වෙනවා කියලා දැකගත්තොත් අපි මේ ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ පෞද්ගලික ලක්ෂණ දැකගත්තා කියලා කියනවා මෙන්න මේ බලන අරමුණේ පළු දෙකේ පෞද්ගලික ලක්ෂණ දැකීමට කියනවා සුතමේ ඥානය කියලා ඥාත පරිඥාව කියලා එතකොට මේ යෝගාවචරය මෙතන මේ භෞතික විද්‍යාවක් ඉගෙන ගන්න. හුස්ම ඇතුළට තල්ලු කරගෙන යනකොට පිටිමැදිගෙන යනකොට මෙහෙමයි. ඒ හුස්ම පිටතට යනකොට මෙහෙමයි කියලා ඒ ගැටුම පිරිමැදීම හොඳට තේරුම් ගන්න. නැවතත් මම කියන මේක නොතේරුණයි කියලා භාවනාවට නුසුසුසුකමක් නැහැ. මේකෙන් කියවෙන්නේ පුද්ගලයා සාමතේටයි බර. විපස්සනාවට බර නම් හුස්මත් තේරෙනවා, හැපෙන තැනත් තේරෙනවා, ආස්වාද ප්‍රසවාසයේ වෙනසක් තේරෙනවා. හැබැයි මේක ආධුනිකයට පටන් ගන්නකොට තේරෙන්නේ නැහැ. හොඳට හුස්ම සිද්ධි කරන්න ඕන. හොඳට හුස්ම පුරු කර ගන්න ඕන. හුරු කරන කරන යනකොට වටින් වර වරින් වර වැඩි කරගෙන යන්න ඕන. වැටහීම වැඩි කර ගන්න ඕන. හැපෙන තැනින් පුළුවන් තරම් හිත అలවල තියා ගන්න ඕන. ඒ වගේම දෙකේ වෙනස අල්ලා ගන්නාසුලුව හිත ආරාධනා පූර්වක වෙන්න ඕන. එතකොට මේ යෝගාවචරය සමහරලාට කමඨාන් සුද්ධ වුණොත් කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මට ආස්වාසේ ආස්වාසේ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් මට ආස්වාසී තාම සියුම්ම සීතලට දැනෙනවා ප්‍රස්වාසයේ උණුසුමට දැනෙනවා. නැත්නම් ආස්වාසේ නාස්පුඩු පුරවන ගොරෝසුට දැනෙනවා ප්‍රස්වාසයේ බොහොම ඇඟට නොදැනියා. නැත්නම් ප්‍රස්වාසයේ ගොරෝසුර දැනනවා ආස්වාසය නොදැනී යනවා. ආස්වාසය දිගයි ප්‍රස්වාසය කොටයි. ආස්වාසය දිග කොටයි ප්‍රස්වාසය දිගයි. ওই විදිහට මේ දෙකේ ಗುಣ වෙනස තේරුම් ගත්ත දවසේ භාවනා ජීවිතයේ ඔන්න පළවෙනි පැලිර පළවෙනි පැල්ම ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ වෙනකොට අවුරුදු 20 භාවනා කරලා තියෙනවා කවදාකවත් මේ තරම් පිරිසුදුකමක් නැහැ. ඉතින් ඒක දෝෂයක් නෑ මම මේ කතා කරන්නේ විපස්සනාවට තල්ලුවක් දෙන්නනේ. සමත යෝගාවචරයට මේක අහුවෙන්නේ නෑ. ඒත් එක හුස්ම පේන. ඒක සතිය තමයි. ඒක සමාධිය තමයි. නමුත් විපස්සනා ගැම්ම තියෙන කෙනා නම් එහෙම ලේසියෙන් අතාරින්නේ නෑ. අන්තිමටම පිරිසිදෙනවා. පිරිසිදෙමින් පිරිසිදෙමින් යනකොට ඉස්සල්ලාම වතාවට යෝගාවචරයට මම ආස්වාසය කරනකොට ආස්වාසය මෙනෙහි කරා මෙන්න ආස්වාසයේ ලකුණු ප්‍රස්වාසය මෙනෙහි කරනකොට ප්‍රස්වාසය මෙනෙහි කරා මෙන්න ප්‍රස්වාසයේ ලකුණු කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් බුදුමාකාර කලෙලියක් පෙරදක්මක් භාවනා වෙන්න පටන් ගන්නවා මේ තමයි සතිය තියුණු වෙන ලකුණු සද්ධාව තියුණු වෙන ලකුණු සමාධිය තියුණු වෙන ලකුණු ආන්නේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ ඥාත පරිඥාවේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආස්වාස ප්‍රස්වාසයේ 11 ආකාරයක් තියෙනවා මේ 11 ආකාරෙම දැක්කොත් එයා ඊගා ඥානෙට වැටෙනවා 11 ආකාරය කියලා කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියලා හුස්ම එන්න ඉස්සරලම ගිහිල්ලා බලාගෙන ඉඳලා හුස්ම ඉන හැටි බලනකොට ඒකට කියනවා අතීත අනාගත ක්‍රමයට හුස්ම බලනවා කියන්නේ. හොඳට හුස්ම ඉහළ පහළ යන වෙලාවේදී එතනම ඉඳගෙන බලනවා කියන වර්තමාන වශයෙන්. හුස්මක් ගෙවිලා ගියාට පස්සෙත් අත නෑර ගෙවිච්ච දිහා බලාන ඉන්න එකට කියනවා අතීත ක්‍රමය කියලා. මේක වෙන විදිහකට කියනවා හුස්ම මුලැමැදාග බලනවා කියලා. ඒ නිසා හුස්ම කීකරු කරගත්තට පස්සේ මූණට මූණ දාලා තියාගත්තට පස්සේ ඒ යෝගාචරය ඒ දැනුව දිනුමයි කියලා නතර වෙන්නේ නෑ. එයා බලනවා මේ හුස්ම එන්න ඉස්සර වෙලා මං එතන ගිහිල්ලා බලන්න හිටියොත් කොහොමද මේ නැති හුස්මක් පටන් ගන්න. ඊට පස්සේ පිට වෙන හුස්ම ගියාට පස්සේ ඒක දිහාම ඇහක් පිට තියලා ඇහක් බලා ඇහක් පිට ඇහක් තියලා බලා ඉන්නවා වගේ හිටියොහම කොහොමද මේ හුස්ම ගෙවිලා යන තැන? ඊය ඊර නගිනවා බලා ඉන්නවා ඊර බහින ඇති බලා ඉන්නවා. ආශෙන්තරාවක් ඈතින් ඈතට යන දිහා බලන්නේ. එහෙම නැත්නම් මේ වගේ දවසක ඉර නගින වෙලාවේ හඳට මොකද වෙන්නේ කියලා බලන්නේ. මේ දවස්වල පාන්දර 3 4 වෙනකොට හඳ පායලා. ඉර නගිනකොට හඳ නොපෙනියන. සරු නොපෙනියන. කන්දක් උඩට ගිහිල්ලා හොඳට හතරට විතර ඉඳගෙන බලාගෙන ඉඳලා හය පහම අරනට අරු නගිනවනේ. ඒකකොට කොහොමද තරු නැති වෙලා යන්නේ? කොහොමද හඳ නැති වෙලා යන්නේ කියලා බලන වගේ ආස්වාද ප්‍රසවාස බලන්න ඕනේ. බැලුවේ නැත්තම් අර අනුග්‍රහය වෙන්නේ නැහැ. ආයේ තේරෙනවා ගොරෝසු සහ සියුම් කියලා ඕලාරික සුකුම කියලා පටන් ගන්නකොට හුස්ම හොඳට නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා. බලාන ඉන්නකොට ඉන්නකොට හිමීටෝක සංසිඳෙනවා. සියුම් බවටපත් වෙනවා. මේ දෙකම වැදගත්. සමාන වැදගත්. සමහර වෙලාවට ආස්වාද ප්‍රසවාසයේ හීන ප්‍රනීත වශයෙන් වැටෙනවා. බොහෝම හොඳයි බොහෝම වටනවා. අනේ හොඳයි කියලා. සමහරට හුස්ම පේනවා අයියෝ ඔය හුස්ම බලලා කාටද හරියන්නේ? ඕකෙන් මොකක්ද හම්බ වෙන්නේ? මොකද්ද හුස්ම බලලා කරන්න පුළුවන් කොහොමද නිවන් දකින්න පුළුවන්ද? ඕකෙන් එහෙමනම් මේ ඔක්කොම නිවන් දකින්න එපායි කියලා හුස්ම පෙන්නුනත් එපා වෙන ගතියක් තියෙනවා. මේ දෙකම සමානව බලන්න කියනවා. සමහරලාට හුස්ම අර අල්ලගත්ත තැන නාසිකාග්‍රේ හොඳට හැපෙනවා තේ. සමහරට මේ ඉස්සර අඩියක් දෙකක් එහයින් තියෙන වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒතකොට හිතනවා මේ ඔළුව නරක් කරාද කියලා. හුස්ම එළියට බිහිලා. සමහරලාට නාසයෙන් මෙතන ඉඳලා මොලේ ඇතුළට යනවා වගේ. සමහරට ඈතට ගව ගණන් යනවා වගේ තේරෙනවා. ආන්නේ ඉරියව් 8 අතීත අනාගත පච්චුප්පන්න කියන තුනත් එකතු කරලා 11 ආකාරයෙන්ම දකින්නක. භාවනා කළ යුතුයි කියන එකට කියනවා සුත්තමේ ඥානය කියලා. දැනගන්න එකට කාරණා වශයෙන් දැනගන්න. විඤ්ඤාත පරිඥාවේ මේක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් සිව් මේක යනකොට අපි නැගිටිනවා ඔබ නිින්ද ගියා මට එපා වුණයි කියලා. නැත්නම් හිත ආනාපාන ගිලීලා ඉස්සරහට යනකොට හිතනවා වැරදිලා වෙන්න ඇති. ඔළුව තෝන්තු වෙලා වෙන්න ඇති කියලා. මෙන්න මේ ආකාර දන්නේ නැති කෙනා භාවනාවේ 155ක් විතර වැරදුණයි කියලා හිතන 145ක් විතර වගේ තමයි හරි ගියයි කියලා කියනවා. නමුත් බුදුහාමුදුරු කියන දෙකම සමාන වැදගත්කමක් තියෙනවා. සසුතමේ ඥාන නැති එක්කන ආනාපානි කරලා බොහෝ විට පෙරදිලා වැරදිලා අතහැරලා දාලා යනවා. දන්න කෙනා අරින්න නැතුව මේ සෑම දෙයක්ම අස්පනා අපිට සිදුවෙන දේවල් බුදුහාමුදුරුවෝ දැකලායි කියන්නේ. අපි නොදැනුවත්කම නිසා අපි මේක අතාරිනවා කියලා මන් දොස්සායි වෙනවයි කියලා දැනගෙන ගියොත් මම දොස්සයි වෙන්නේ. ලෑස්තිලා යනවා. ඒ සඳහායි මෙන්න මේ මේ ගැම්ම මේ මේ කියන පන්නරේ මේ කියන තියුණු භාවයේ ගණ්ඩයි ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොල දැනගන්න කියලා කියනවා. දැනගත්තොත් මේ වෙනස අල්ලන්න ලේසි. යම් වෙලාවක යෝගාවචරයක් මේ ආස්වාසය ආස්වාස වශයෙන් මෙනි කළ ආස්වාස ලකුණු ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මෙනි කළ ප්‍රස්වාස ලකුණු දැනගත්තොත් ඒ යෝගාචරයට අතිරේක ලාභයක් ලැබෙනවා. ආස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයට වෙනස්කම් වගේකුත් තියෙනවා. අන්තිම හිත තියුණු වෙන්න පටන් ගන්නවා. ආනේ විදිහට ගිහිල්ලා දවසක තේරෙයි භාවනා කරගෙන කරගෙන යනකොට මුලින් මුලින් මේ වෙනස්කම් තිබුණාට හොඳට ආනාපාන විනාඩි 20 30 එක දිගට අල්ලගෙන ඉන්න පුළුවන් වුණොත් අවසානයේ දෙක එක වගේ සම වෙන්න පටන් ගන්නවා. මේකට කියනවා මුලින් මුලින් පෞද්ගලික ලක්ෂණ පෙනිලා එකම දෙයක් බොහෝ විට අසුරු කරනකොට ඒ දෙකේ පොදු ලක්ෂණු පේන්න පටන් ගන්නවා. ඒක අපි චින්තා සුත්‍රමේ වශයෙන් අහලා තිබුණොත් කලබල වෙන්නේ. නැත්තම් වෙන්නේ මොකද්ද? ආනාපානෙ නොදැනී ගියයි කියලා කියන්නේ. ඇත්තටම ආනාපාන නොදැනී යම නෙවෙයි වෙන්නේ. ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස නැති වෙන එක. හොඳට නූලක් අල්ලගෙන නූල දිගේම අත ඇදගෙන යනවා වගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට අල්ලාගෙන ගියොත් තමයි තේරෙන පටන් අරගනි දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා දීර්ඝ වැටෙච්ච ආස්වාසේ රස්සං වාස සන්තෝ කියන විදිහට කෙටි වෙනවා. දීර්ඝ අවස්ථාවේ ගොරෝසුර තිබුණා නම් කෙටි වෙනකොට සිවුම් වෙනවා. ඒක කෙනෙක්ගේ දෝෂයක් නෙමෙයි. අත්තරද්දකුත් නෙමෙයි. මේක හොඳට දැනගෙන යන්න සුතමේ ඥානය අවශ්‍යයි. අන්න එතකොට සතිය වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? සතිය එන්ට එන්ට එන්ට එන්ට තීව්‍ර වෙනවා. සක්මන් කරනකොටත් හොඳට ඒ වෙනස තිබුණට උද්දට සක්වන පදන් වෙලා එනකොට නිකන් රූකඩයක් ඇවිදිනා වගේ හොඳට තේරෙනවා කිසිම දෙයක් කරන දෙයක් නැහැ. වයින් කළ තිබ්බ බෝනික් එක් වගේ සක්මන යනවා. කකුල් දෙක වැඩ කරන්නේ නිකන් බයිසිකල් එකේ පැඩල් එක යනවා. එකින් එක එකින් එක අරගෙන යන්න පටන් අර ගන්නවා ආයාසිකින් තොරව කෙරෙන්න පටන් ගන්නවා. ඒ තරමටම සක්මන හුරු කර ගන්නවා. ඒ තරමටම ඒ භූමිය සිද්ධි වෙන්න ඕන. ඒ තරමටම හරියට තමන්ගේ ශරීරයට ගැළපෙන වේගය අරන් දෙන්න ඕන. ආයාස කරන්න නැත්නම් දෙපා ඉක්මන් කරලා හිමිට යන්න නැත්නම් දෙපා. එතකොට තේරෙන පටන් අර ගන්නවා අර අනිච්චානුක පේශින්ගේ හුස්ම ගන්නවා වගේ සක්මන කරනවා. කවදා හරි අපි හැමදාම වෙලාවට පිළිත් කියනවා නම් ගිහලා වාඩි වෙලා විහාරේ ඒක ඉබේ කරන වෙලාවක් එනවා. අන්න එතකොට තේරෙයි ඉසල ඉසල කටපාඩම් කරලා දැන් කටපාඩමක් ඕනේ ඉබේම ඒ වැඩේ කරනවා. හැමදාම පින්න පාත්‍රය ඉසල පාත්‍රය හොදනකොට ඒක යන්ත්‍රානුකූලව කරනවා. හැමදාම සිවුරු වළඳනකොට මෙනෙහි කරලා කරනවා නම් ඒ සිවුරු වැඩ කරන හැටි අතට එනවා. අන්න එතනදී තමයි සතිය පුරුදු වෙනවා සතිය සාමාන්‍ය හිටිනවා. එතෙන්දී සතිය පිටවන්නවා. එහෙම නැත්නම් මහසිසයඩෝ සඳහන් කරලා තියෙනවා පිරිත් කටපාඩම් කරන දවස වගේ නෙවෙයි හොඳට කටපාඩම් කරලා පිරිත් කියනකොට පිරිත් පොළේදී නිින්ද යනවා. ඉබේ කරනවනේ. ඒ කියන්නේ සතිය මයි වැඩ ඉවරයි කියලා පැත්තකට යනවා. ඒ කියන්නේ පරාදයි. පුරුද්දට යනකම් කරන්න ඕනේ. පුරුදු වුණාට පස්සෙත් අර වගේම අවධානයෙන් බලාන හිටියොත් පේනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා එකම ඉරියව්වේ බොහෝ වෙලා හිටියොත් දුක අවබෝධ වෙනවා නිවනට පාර කැපෙනවා ඉරියව් මාරු කරන්නේ අපි අරමුණු මාරු කරන්නයි ඒකෙන් දුක වැහෙනවා වෙන විදිහකට කියන්න බලන් අරමුණු මාරු කරන්න මාරු කරන්න එනේන අරමුණට ප්‍රේම කරනවා එකම අරමුණ දිහා බොහෝ වෙලා බලනකොට නීරසකමක් එනවා මේ නීරසකම තමයි නිවනට පාර නීරසකමම නෙවෙයි නීරසකම එනවා නම් ඒක හොඳ ලකුණක් ඒ අරමුණේ රාගේ නෑ දැන්. ඒ වෙනකොට නිබ්බිදා පහල වෙනවා. නීරසකම ඒකාකාරීකම කම්මැලිකම පහල වෙනවා. මෙන්න මේක දන්නේ නැත්නම් ඒ පුද්ගලයා ගුරුවරයා මාරු කරනවා මේ ගුරුවරයා හොඳ නෑ. මේ අරමුණ හොඳ නෑ. මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නෑ. මට භාවනා හරියන්නේ නෑ කියලා අර නිවන් පෙත පෑදෙද්දිත් ඒක වැරදියට අවබෝධ කරනවා මේ සුත්තමේ ඥානෙ නැති නිසා. ඒ වාගේම හොඳට මතක තියාගන්න ඕනේ මෙවැනි සුත්තමේ ඥානයක් කිසිසේත්ම වැඩක් නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කළ යම් අත්වැරදි ටිකක් ඇති කෙනාට විතරයි මේක අහනකොට මේකේ අර්ථ රසයක් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය හන්දියක බණ අහන කෙනෙකුට මේ බණ එහෙම කියන්න ගත්තොත් විමර්ශකයා මේ මොනවද මේ කතා කරන්නේ කියලා. ඔය භාවනා කරපු කෙනෙකුට පෙළඹිච්ච කෙනෙකුට මේ සුත්තමේ ඥානෙ ලැබුණොත් ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක නිකන් අත්තරක් වහන. ඒක නිසා මේ සුත්තමේ ඥානය භාවනා අධ්‍යක්ෂින් වැඩි එක්කනට හොඳට උකහා ගන්න පුළුවන්. ඒ මොකද තමන්ගේ අත්‍යරදික දන්න නිසා. ඒ වෙනත මේ අත්‍යරදි අවාසියට හේතු. වරදවල තීරුම් අර ගන්න. වැරදි අර්ථකථන දෙනවා. ඒ අර්ථකථන දෙන්නේ අධ්‍යක්ෂින් මදිකම නිසා. නිසා භාවනා කරනකොට මේක කරන්න කරන්න කරන්න ඒ යෝගාවචරය ආරම්භයේදී භාවනාවේ මෙහෙවීමට කොච්චරක්නම් සුතමේ ඥානෙ ඕනේද? එහෙම නැතුව අපි පිරිවෙන ඉගෙන ගන්න දේවල් කොච්චර අදාළ නැද්ද කියන එක තේරෙයි. මම මේක පුංචි කරන්න කස හිතනව නෙවෙයි. ඒක තියෙන්න ඕනේ මේකට යන්න සම්මාදිට්ඨිය ඇති වෙන්න. ඒකට අවශ්‍ය කරන ආත්ම ශක්තිය දෙන්න. නමුත් මේ වැඩේට බහිඳ ගියාම වෙන්නමම දැනුමක් ඕන කරන්නේ. ඒ දැනුම කවදාකවත් පොත්වල ලියවිලත් නැහැ ලියන්න බෑ. මොත් ගුරුකුලේක පවතින යන්නේ අධ්‍යක්ීම් සම්භාරයේ එකතු වෙලා තිනවද? ඒ දැන් අවුරුදු 20 කට වැඩිය අද හොඳට මේක ඔපනං වෙලා තියෙනවා. ඒ නිසා හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ තමයි. ඒසා සුත්තමේ ඥානය අවශ්‍යයි. මේකෙන් කියන්නේ ඒ සුත්තමේ ඥානයේ තියෙන කට්ටිය ගුරු මුෂ්ටියක් තියාගෙන නොදී ඉනවයි කියලා. මේක කිව්වට වැටහෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. තනිවාරයෙන්ම බුද්ධාගමයි බුද්ධ ධර්මයයි කියන්නේ දෙකක්. බුද්ධාගම කියන්නේ දැනුම අරගෙන නිකන් දැනුම සඳහාම තියාගෙන මැරලා යන එක. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒක තමන්ගේ හිතට යොදවලා ප්‍රයෝජන අරගෙන අර බూరు අපිට හකුරු පැටවෝ වගේ ඒක අදිනවා විතර රස බලන්න දන්නේ නැහැ. බුද්ධ ධර්මයේ එහෙම නැහැ. රස බලන්න වෙනවා. රස බලන්න මේ ලැබෙන සුතමේ ඥානය බොහෝ විට ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගික ඥානය යෙදෙන්න යෙදෙන කෙනාට තමයි අර්ථ රසය තියෙන්නේ. එතකොට එන්නේ එන්නේ එන්නේ දවසින් දවස මේ මේ සතිය කියන චෛතසිකය ඉතාමත්ම වැදගත් එකක් වාටපත් වෙනවා. ඒකේ වටපිට අලගිය මුලගිය විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දුර තේරෙන පටන් අර ගන්නවා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරන එක ඇත්තට අටුවා යුගයේ කියප එකක්. සතිය තියෙනවා නම් අරමුණ කිඳා බහින ගතිය වැඩි. සතිය නැත්තම් හිත නිකාම අතු පිට පාවෙනවා. දැක්කට විස්තර කියන්න බෑ. ඒ නිසා අපිලාපන ලක්ෂණා කියලා තමයි සතිය පෙන්වන්නේ. පොලාපනින ගතිය තමයි පිලාපන ලක්ෂණය කියන්නේ. අපිලාපන කියලා කියන්නේ පොලාපනිනනේ කිලා බහින ලක්ෂණ. ලබු කබලක් වතුරට දාපුවාම වතුරේ පාවෙනවා. ඒක කියනවා පිලාපන ලක්ෂණය කියලා. ගලක් වතුරට දාපුවම මෙහෙම වැටිච්ච තැනම ගිලා බහින. ඒ වගේ තමයි අරමුණ දැක්කට පස්සේ මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේ ආස්වාසේ මුල මැද අග මේ ප්‍රස්වාසේ මුල මැද කියලා හොඳ විස්තර දැනෙනවනේ අර සතිය වැඩෙන සතිය කිදා බහින ලකුණු. ඒ වගේම කියනවා අසම්මෝස රසය කියනවා. සතිය තියෙනවනම් Tamanට වැටහෙන්නේ කොහොමද? කර දෙන කෘත්‍ය මොකද්ද? මේ ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා සම්මෝසාව නැති කරලා දෙනවා. ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා සම්මෝසාව ඇති කරලා දෙනවා. මේක සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා හොඳට කලෙලියක් කරන් දෙනවා. ඒක එන්නේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ. දැන් අද ගිය තැනට වැඩිය හෙට ඉස්සරහට යනවා. හෙටට වැඩිය අනිද්දාට යනවා. අන්න යන්න යන්න යන්න සම්මෝසාවනය කියන එක සිංහල භාෂාවෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන්. හරියට පැහැදිලි වෙනවා. ඒත් එක්කම ආරක්ක පච්චපට්ඨාන කියලා තමයි තේරෙන පටන් ගන්නවා හිත අරසයි කියලා. දැන් රාග නැහැ, ద్వේෂ නැහැ, මෝහ නැහැ. සංසාර ඉසලවතාවට පැහැදිලිවම දැක දැක දන දන චිත්ත ප්‍රවෘත්ති කෙලෙස් වලින් කැපෙනවා. චිත්ත ප්‍රවෘතියෙන් කෙලෙස අයින් වෙනවා. එතකොට අය ඔය ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන විදිහට ආරස්සාව Tamanට වැටෙන්න පටන් ගන්නවා. එතකන් අපි ආරක්ෂක නූල් බඳිනවා, යන්ත්‍ර දානවා, දෙයියෝ අදානවා. බුදුහාමුදුරට තන්දගෙන අනේ බුදුහාමුදුරනේ අපිට ආරස්සාව ආරම්භ දෙන්න කියලා. බුදුහාමුදුර කාටවත් මේ ආරස්සාව ආරම්භ දෙන්න කොන්තරත් අත්සන් කළා නැහැ. උන්වහන්සේ කියලා තන සත්‍ය වඩා ගන්න වඩා ගත්තම Tamanගේ ආරස්සාව සැලසෙනවා. අනේක ඉස්සල්ලාම වැටෙන්නේ පරියංකේදී හරි කවන සක්මනේදී ඒ සතිය කෘත්‍යයක දිගට වෙනකොට. ඉතින් මේවැනි සතියක් වඩන්න ආසන්න කාරණාව පච්චපට්ඨ පදට්ඨානේ වශයෙන් පෙන්වන්නේ කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන වරද්ද වරද්ද කායනුපස්සනා කරන එකමයි එකම හේතුව මේ සතිය කියන එක කඩෙන් ගන්න බෑ. සතිය කියන එක පෙත්තක් ගිල්ල හරියන්නේ නැහැ. සතිය කියන එක ඔපරේෂන් එකක් කරලා ඇඟට බස්සන්න පුළුවන් එකක් නෙවෙයි. ඉන්ජෙක්ෂන් වලින් දෙන්නත් බෑ. පොතෙන් දෙන්නත් බෑ. ගුරුවරයාගේ ආශිර්වාදයෙන් ලැබෙන්නෙත් නෑ. දහස්වර වරද්ද වරද්ද හදනකොට මුලින් මුලින් ඇති කරන සතිය පස්සේ සුමකට යොමු කරනවා මේ සුත්තමේ ඥාන හරියනවා. එහෙම නැත්නම් කියනවා තිර සංඥා පදට්ටාන කියලා ආස්වාසය කරනකොට ආස්වාසය මෙනෙහි කරන්න. ප්‍රස්වාසය කියනකොට ඒක සංඥාව විස්තර කරන්න. වම කියනකොට වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියනකොට දකුණ මෙනෙහි කරන්න. එතකොට සංඥා විස්තර වීමෙන් සතිය ආසන්න කාරණාව සතියට ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට හුඟක් හොඳයි මේ වගේ මේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා කරන එක. නමුත් ඒ වැඩමුළුවේදී ගන්න අත්දැකීම ක්‍රමයෙන් ආපහු යනකොට ගෙනියන්න ඕනේ. විනිල බලනවා දවසේ කොච්චර චිත්තක්ෂණ ප්‍රදේශයක් අපි බැස ගන්නාසුළු අපිලාපන ලක්ෂණේ යුක්තව ඉන්නවද? මම මේ ඉන්නේ අසවල් අරමුණේ කියලා කලයිලියක් තියනවද? Tamanට එතකොට කෙලෙස් නැති බව වැටහින ගතියක් තියනවද? ඒක තව දියුණු කරන්න <clears throat> කොච්චරක් මේ මෙනෙහි කිරීම සහ අත්තර දර්තර දිවිචරට අනේක සූදාන වෙනවද කියනකොට හොඳට තේරෙයි මේ කටයුත්ත සඳහා දෙවන්නේගේ අවශ්‍යතාවයක් නැහැ. අහන්න පුළුවන් කෙනෙකුට මේ දේ ඉස්සරහට යන්න මොනවද අඩු කියලා කිසිම අඩුවක් නැහැ. මිනිසෙක් වෙන එක විතරයි ඕන කරන්නේ. නමුත් ඒක දියුණු පවුණු කරන්නයි මේ සීලයෙන් අනුග්‍රහ කරන්න කියන්නේ. සුතෙන් අනුග්‍රහ කරන්න කියන්නේ අනුග්‍රහ කරන්න කරන්න තේරෙනවා. අපි ඇත්ත වශයෙන්ම Tamanට අනුකම්පා මෛත්‍රියක් කරගන්න කෙනෙක්, අර්ථ සිද්ධිය කරගන්න කෙනෙක්, ස්වార్థය ඇති කරගන්න කෙනෙක්. ඒ සඳහා දෙවන්නේගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ලැබිච්ච බුද්ධ ශාසනයේ මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍යාශ්‍රය සහ පැවිද්ද. හරියටම යෙදෙන වෙලාව තමයි ඔය සතිය කියලා කියන්නේ. සතිපට්ඨානය කියලා කියන්නේ. නිසා ආස්වාද ප්‍රසආචෝ හෝ වම දකුණ හෝ එදිනදා වැඩ කරනකොට දුවට හිතේ යොදනවා නම් තමන්ම තමයි ඉස්සල්ලාම දැනගන්නේ ඊට වැඩිය හොඳට කියලා භාවනාව. ඒකට අවශ්‍ය කරන තොරතුරු ටික තමයි මේ සුත්තමේ ඥානෙ කියන්නේ. ඉතින් මේ ධර්ම දේශනාවදිත් මම බලාපොරොත්තු උනේ ඒ අවශ්‍ය කරන්නා වූ මූල ධර්ම දැනුම සහ අත්දැකීම් පුළුවන් තරම් දේශනාවට එකතු කරන්නයි. ඉතින් ඒ කොටස් කරගෙන යන භාවනාවට ඒකාන්තෙම සතිය වඩා වඩා දියුණු කරන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අතර ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දෙනාටම මේක හිතසුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා දැන් පැය පැයකුත් විනාඩි 20ක් විතර වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් කාට හරි මේ සම්බන්ධව ප්‍රශ්න ප්‍රකාශන හෝ වෙන කියන කරන දෙයක් තියෙනවා අපිට ඒකට සුළු වේලාවක් අරගනිමු. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු නිමා කිරීමක් වශයෙන් පින් අනුමෝදන් කිරීමේ දවසේ වැඩ කටයුතු නිම කරනවා. ස්වාමීන් වහන්සේ මේ වචන දෙක පොඩි පැහැදිලි කිරීමක් දැනගන්න මේ අර බුදුරජාණන් වහන්සේ කිව්වට ගඳ කුටිය කියලා ඒ කියන්නේ මොකක්ද ඒක? ගඳ කිලිය කියලා කියන්නේ බුදුහාමර වැඩ ඉන්න එකට තමයි කියන්නේ. ගඳ කුටි. ගඳ කුටිය. ගඳ කුටිය ගඳ කිලිය කියලාත් අපි කියනවා. කම්මත්ත කතා කියන කතාව පොඩ්ඩක් කම්මස්ස කතා කර්මයේ සෝකීය කොට ඇත්තා වූ අපේ අපේ තියෙන කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිචරණෝ යම් කම්මං කරිස්සාමීති තත්ත දායදෝ භවිස්සාමීති කියලා තියෙනවනේ කර්මය පිළිබඳ දීර්ඝ පාඩයක්. අපි කර්මය සෝකී කරගෙන නැත්තේ කර්මය ඥාතියා කරගෙන නැත්තේ කර්මයයි වාහනයක් කරගෙන තියෙන්නේ කර්මයයි අපේ බූදලය කරපු දේ තමයි විදින්නේ. ඒක පිළිගන්න මනුස්සයා නරකක් කරලා හොඳක් බලාපොරොත්තු වෙන්නේ හොඳක් කරලා නරකක් බලාපොරොත්තු වෙන්නේ කළ කළ දේ අනුව කළ කළ දේ ඵල ඵල දේ කියන එක පිළිගන්න එක තමයි කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. කර්මයේ සෝකීය කරගෙනයි තියෙන්නේ. ඒ කියන්නේ අපි අද දුකක ඉන්නවා නම් ඒක කවුරුත් කරපු එකක් නෙවෙයි. මේ දන්නේ ඉතිහාසය හෝ අනාගත ඉතිහාසය අපිට කරපු දෙයක්. ඒ නිසා පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. ඔබ කාට හරි දීපු දුකක් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒතරේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය තියෙන එකනට කියනවා නයිවිසක් ගහපුවම හරියට ප්‍රතිවිෂ්ඨීපව නයිවිස කපල යන්නේ. ඒ වගේ තද බල දුකක් ආවත් කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය තියෙන එක දන්නවා මේ මගේ මේකක් තමයි ඇවිල්ලා තියෙන්නේ අඬා හෝ ගාලා වැඩක් නැහැ. මේ කාට හරි දීපු ගිනි ගෙඩියක් තමයි. දැන් අඬලා වැඩක් නැහැ නේ. ඔක එදා දෙනකොටනේ කල්පනා කරන්න දෙන්නේ කියලා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය තියෙන එක නා පපුවේ අත් බැඳගෙන අඬන්න යන්නේ. ඒක සිද්ධ වෙන්නේ කර්ම නියාමයක් අනුව ඒ නිසා බාහිර ගන්න ලෑස්ති. ඒක නැති කෙනා පිටින් ආණ්ඩුවට බයිනවා, අහසට බයිනවා, අල්ලපු ගෙදෙට බයිනවා, নানা ආකාර දේවල් මොකද ඒක පිළිගන්න කැමති නෑ. එයා හිතනවා මේ අසාධාරණයක් වෙලයි. ලෝකේ අසාධාරණ වෙන්න කවදාකවත් වෙන්නේ කරපු ටිකම තමයි. නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනා අනුන්ට දොස් කියන්න යන්නෙත් නෑ. පපුවේ අත් දෙක බැඳගෙන අඬන්න යන්නෙත් නෑ. එයා දන්නවා මේ කරපු දේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ නැත්නම් යම් ආකාරයක බීජයක් වැපුරුවා නම් ඒ ආකාරයට ඵලය නෙළනවා. ස්වාමීන් වහන්සේ දැන් සුත්තමය වශයෙන් කියන එක කෙනෙක් ගත්තොත් ඒක අත්හදා බැලීමක් හරි ප්‍රැක්ටිකලි ප්‍රායෝගික කරේ නැත්නම් එයාට ඒක සීලබ්බත පරාමාස වගේ පැත්තකට යොමු වෙන්නත් පුළුවන්ද? ශීලබ්බත පරාමාස කියලා කියන්නම් බැහැලා වැරදි වැඩේ කරන එක. වැඩ නොකර ඉන්නවා කියන එක නෙවෙයි වැරදි වෘතයකට සීල වෘත රැකීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා කුසලාන සීලන් නෙවෙයි. දක්ෂ සීලයක් නෙවෙයි රකින්නේ අකුසල සීලයක් රකින්නේ. ඒක සීලේ වෘතයක් කරගෙන බලු වෘතය, අජ වෘතය, ගෝ වෘතය කියලා බුදුහාමුදුරේ ඒක දේශනා කළා තියෙනවා. දැන් කාලේ කියනවා තියෙන්නේ සුචරිතවාදීන් කියන જાතියක් කියන්නේ. ඕනම සමාජයක ඉන්න සුචරිතවාදී මිනිස්සු බලන්නෙම ජීවිතේ වැරදි කරන අයගේ වැරදි හොයන්න විතරයි හොයන්න දඟලන්නේ. තමන්ගේ වැරද්ද පේන්නෙත් නැහැ. වැඩිම අනුන්ගේ වැරදි හොයනවා. ඒ මනස අල්ලිම වාතයක්. ඕනේ සමාජයක ඉන්නවා. ඉතින් ඒක වෘත්තයක් කරගන්න. ඒක අද ඉන්න ගිහිය ගොඩ දෙනෙක් එහෙම තමයි. සංඝයා දිහා බලන්නේම දන්නේ නැති ශේත්‍රයක්. සංඝයා මනින්නාද? එක්ක වතුරට බහැලා වරෙල්ලා ගොඩ ඉඳගෙන ඉනවා අපිට උගන්නන්න පීනන හැටි. ඊයේ මම බුගා ගනින් කියලා වන්නම් කියන්නේ. ඒ සත්ත පහකට ඔය ගිහු කියන දේවල් මම ගණන් ගන්නෑ. ඔය තාමත් මේක පැනගන්න බැරුවනේ නටන්නේ. ඒ ඕගොල්ලන්ගේ බඩ මොකටද අපිට? ඉතින් ඒගොල්ලෝ එනවා කියලා දෙන්න ඔබ වහන්සලා මෙහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ කියලා ඉතින් එච්චරයි කියන්නේ. අපි මේ ලොකු කැපකිරීමක් කරලා බහැලානේ වැඩ කරන්නේ. අපිට කවුද ඉන්නේ මේ වතුරට බහපු අපිට කියලා දෙන්නේ. කවුරු ගීවනයි පිට පෙන්වන්න උත්සාහනවත් මම සත්‍යයකට ගණන් ගන්න මම කියන්නේ වතුරට බයින්ද. ලොකු සාංචින්න කාලේ කියන්නේ මාත්‍යෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑයි කියනවා. නැව් පෙරලන්න නම් අඩු ගන්න වතුරට බයින්න බැස්සත් පෙරලන්න බෑ නෑ. නිසා ගොඩ ඉඳලා නැව් පෙරලන්න බෑ. ඒව වෘතයි. ඊට වැඩි කැපකිරීමක් කරන්න ඕනේ. සංඝයා වැඩි වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. සංඝයාතිමුත් වෙනවා. නමුත් ඒක බහැලානේ දැන්. එහෙනම් අතට බහැලායි. එසා ගිහියෝ ඉන්න කාලේ ගිහියෝ ගිහියෝ විතර නෙමෙයි අපි ගත්තොත් ඔය විවිධ ආගම් වල තියෙන විවිධ ඔය කතරගම ගිහම ඔය කරන ගොඩාක් දේවල් තියෙන කටු ගහගෙන අදිනවා අරේ මේ වයම එහෙම නැත්නම් ඔය විවිධ විකාර වැඩ කරන්නේ ඉතින් අපි පේන්න තියෙනවා මේ මිනිස්සු මොකකින් හරි කර්ම ගෙවල රසකේ කර්ම රසකේ ගෙව ගෙව්වට ඒකෙන් කිසි මේ කාය වචී සංවරයක් එන්නේ නැහැ ඒක නිකන් අත්කිලමතාන යෝගයට වැටෙනවා ඒක නැත්නම් අධික කාමසුකල්ලි කාණ යෝගයට වෙනවා එතකොට සීලබ්බත වෙනවා සුතමේ ඥානෙ වෙලා කියලා කියන්නේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක සඳහා ඥාන එකතු කරනකොට ඒවා ඒවා ඒකට බහුසුත කියන්නේ ඒවා නිකන් මේ ඒක නිකන් මේ කරදරයක් ඒ ඥානෙ යම් කිසි කෙනෙකුට තමයි ඉගෙනගත්ත දේ ජීවිතයට අදාළ කරගන්න පුළුවන් නම් ඒක තමයි මෙතන සුතමේ ඥානය කියන්නේ අවසරයි හඳුන්නේ හාමුදුරුවෝ අර මුලින් අපිට හැඳින්නුවා අපි ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ කියලා. එතකොට අර මං ඉගෙනගෙන තියෙන විදිහට මේ ශ්‍රාවකයා කියලා කියන්නේ මේ බුද්ධ ධර්මයේ මනාව දන්න කෙනා කියන එක කියලා මං අහලා තිනවා මං උගන්වනකොටත් මං ළමයට උගන්වලා තියෙන විදිහට. මොකද අර වික්කු සංඝ ශ්‍රාවක සංඝ ප්‍රභේදය කියන මාතෘකාවේදී එතකොට එහිදී අපිට දීලා තියෙන කරුණ තමයි ශ්‍රාවකයා කියන කියන්නේ මේ අවම වශයෙන් සෝවන් ඵලයටවත් පත් වෙලා ඉන්න ඕන කියලා ඉම්මියා උදිවි කිත කෙනෙක් ශ්‍රාවකයා නෙවෙයි කියලා තමයි අපි ළමයට උගන්වන්නේ ඒක ඇත්තක්ද වැරද්දක් තියනවද එහෙම ඒක දැනගන්නේ මම මේ කාරණා. ඒක ඇත්තටම ඔය මූලධම්ම පරියාය සූත්‍ර, සබ්බාසෝ සූත්‍ර වගේ තැන්වල සරුවචනන්සේ දේශනා කරලා තියෙනවා. සුතවාචකෝ ආර්ය ශාවකෝ අසුතවා පුතුජනෝ කිය. මේ දෙක අතරමැදදී අටුවාචාරින් වහන්සේලා කල්යාණ සප්පුරුෂ කියලා වචනයක් දාලා තියෙනවා. මේ දෙක මේ සුතව ආර්ය ශාවක අසුතවා පුතුජන. අංගුත්තර නිකාය තනක සඳහන් කරලා තියෙනවා ඒකක නිපාතෙම ආ පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තංචකෝ අසුතෝතෝ පුතඥෝ නප්පජානාති තං අසුතෝතෝ පුතඥස චිත්ත භාවනා නත්තිති වදාන. මානෙනි මේ හිත අනිවාර්යම ප්‍රබාසරයි. ඒ ප්‍රබාසර හිතේ වටේට උපක්ලේශ ටිකක් තියෙනවා. මේක අසුතවත් පුතඥා දන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්සයා දකින්නේ පිට තියෙන කුණු කට්ටේ විතරයි. ඒ නිසා එයා කවදාකවත් චිත්ත භාවනාවකට යන්නෙත් නැහැ. එයා හිතන මේක සුද්ධ කරලා ගන්න බෑ කියලා. නමුත් ඒක අනිත් පැත්තේ දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේවි උපක්ඛලිටේ න ආගන්තුකේ උපක්ඛලිටේහි පරිසුද්ධං ආගන්තුක උපක්ලේශ නැහැ තං සුතවතෝ ආර්ය ශාවකෝ අජානා සුතවත ආර්ය ශාවකයා දන්නවා මගේ හිත තිබුණේ මේ පුඩ පිට පිට කට් එක දැන් පිට කට්ටේ අයින් කළා තියෙන. දැන් පේන තියෙන ප්‍රභාසර හිත පමණයි එතුමට තියෙන චිත්ත භාවනාව. ඒ නිසා ඒ පිට තියෙන කුණු කට්ටේ අදහන මනුස්සයට භාවනාවක් නැහැ. ඇතුළත තියෙන ප්‍රභාසර හිත අදහන මනුස්සයට භාවනාවක් තියෙන කුණු කට්ටේ අයින් කරගෙන. කුණු කට්ටේ අයින් කරාට පස්සේ ආත් දකින්නවා ප්‍රභාසර හිත. එතන පෙන්ලා තියෙන සුත්තවාරිය ශාවකෝ සහ අසුතවත් පුතඥෝ කියන එක. නමුත් සුතව ආර්ය ශාවක කියන වචනය මම ඒකයි කිව්වේ අර ඒක අපේ පොඩි ආමතුමක් අහලා තිබුණා නිවන සහ ආර්යත් ඵලයේ අතර වෙනස. ඒ වගේම තමයි මාර්ගස්ත කියන වචනේ අර්ථකථනයක් නැහැ. මාර්ගස්ත කියන්නේ මාර්ගයට බෙලඹුච්ච කෙනාද මාර්ගය ඉවර කරපු එකනද? මාර්ගයට බෙලඹිච්ච මිනිස්සයත් පුංචි මාර්යන් ශාවකය කියලා බාර ගන්නවා නම් බුද්ධං සරණං ගච්ඡාමි කියපු ගමන් පළවෙනි පන්තියේ ආර්ය ශාවකයා බවට පත් වෙනවා. ඒක නිසා බුදුහාමර දේශනා කර තිනවා යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිත්තං සි ගමිස්සන්ති අපාය භූමින් කියලා යම් කෙනෙක් බුදුන් සරණ ගියා නම් උන්ද කවදාකවත් අපාය යන්නේ නැහැ. බුදුන් සරණ ගියයි කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචන ටික නෙවෙයි. අප කැපවීමෙන් බුදුහාමරව අදාහගෙන වැඩ කටයුතු කරනවා නම් එයා පාරට වැටලා තියෙන ඉදිරියට යනවා. ඒ නිසා ඒ සුතවත සුතවත සුතවන්තයා කියන එකේ අර්ථකතනය අවස්ථාවෙන් අවස්ථාව හැටියට වෙනස් වෙනවා. සුතවන්තයයි කියලා කියන්නේ ආර්ය ශාවකයයි කියලා ගත්තොත් සීක කියන වචනයයි සම්බන්ධ කරන්නේ. නමුත් පස්ව මේක බේරන්න තමයි අපේ අටුවාචාර්යන් වහන්සේලා කල්යාණ පුත්තත් යන කියන වචනයක් දාලා තිනවා. එයා තම බණ අහලා තිනවා දන්නවද සෝවන් වෙලා නැහැ. ඒ අර අසුතත් පුතුජණයා කියන එකයි සුතවාරිය ශාවකයෝ දෙක අතරමැද විස්තර කරන්න ගත් එක. ඒක ඒ නිසා අපිට හරි අමාරුයි කියන්න සුතවත ශාවකයයි කියලා කියන්නේ සියල්ල දත් ඕ සෝවාන් කියන අදහස ගන්න බෑ. මොකද භික්ෂු භික්ෂුණී පාසික පාසිකා කියන හතරවනක් පිරිසම ශාවකයෝ. ඉතින් එදාට මේ වෙලාවට ඇවිල්ලා බන් මඬුවට ආවත් මේ කවුද අර සුපබුද්ධ කුට්ටි වගේ ඒ වෙලාව ඇවිල්ලා හිටියත් එයා ශාවකේ. එයා ඉතින් ඒ මොහොතකින්ම වැඩේ සිද්ධ කරගන්න. එනිසා ශ්‍රාවකයයි කියන එකනාගේ මේන්න මේ සුදුසුකම් සහිත කෙනා ශ්‍රාවකයා කියන්න බෑ. ඕනම කෙනෙකුට ශාවකෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එකයි මට නම් හිතෙන්නේ. ඕනම කෙනෙක් බුදුන් දැකලා බණ අහන්න හිතුනොත් ඒ වෙලාවෙම සෝවන් වෙන්න උනත් පුළුවන්. නොඋනත් අසුවිරුතෙන් ඇති කෙනෙක්. ඒකට හොඳ නිදර්ශනයක් කියනවා ඔය සරුවචනාංශයේ ජේතවන මේ බුද්ධ ගයාවේදී බුදු වෙලා සත්සතිගත කරලා දැන් යනවා මේ විගදායට. යනකොට උපක හම්බ වෙනවා. ඔබ හම්බෙලා බලනකොට වෙනවා හරි ලස්සන මේ පුරුෂයෙක් එනවා පාරේ බොහොම නිස්සද්දව ගිහිල්ලා අහනවා කවුද ඔබ වහන්සේ? බුදුහාමුදුරුවෝ ගත් කර්තම කියලා මම අනන්ත ජින කියලා. අනන්ත කියලා කියලා ඉතින් පරකාරයක් නේ. අර මත කියලා රැලි නංගලා දිව දික් කරලා පාරෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒක තුන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මෙයා බුදුහාමුදුරන්ට නිකන් ගණන් ගත්තේ නැහැ කියලා. ඒක වෙලා නැහැ. මිනිස්සයා ඊට පස්සේ ගිහිල්ලා වැඩි ගමකට වැඩිලා වැඩි නායකයාගේ දුවත් එක්ක යාළු වෙලා වැඩි දරුවට වැඩි ගෑණීට ජාතකව දරුවෝ දෙන්නෙක් ඇති කරනවා. දරුවෝ දෙන්නෙක් ඇති කරාට මේ මිනිස්සයා පරි ආජීවකයෙක් නිසා රස්සාවක් දන්නේ අර මහමණ්ඩිය හොයාගෙන ඉන්න වැඩි දඩමස් කාලේ තමයි ජීවත් වෙන්නේ. ඒතර ගෑණි නිතරම දරුවෝ නලවන්නේ කිසිම රස්සාවක් නැති එකාගේ පුතාටෝ නැලවිය ඉතින්. කීකේ අර අම්පට බැන බැන තමයි දරුවෝ නලවන්නේ. පළවෙනි දරුවත් නැරෙව්වා. දෙවෙනි දරුවන් දානකොට මේ මනසට කල්පනා වුණා යකෝ මේ ගෑණි කොයි වෙලාවෙත් මටයි කොනහන්නේ කියලා. ඊට පස්සේ කොඹ දැනගනින් මට වටින කල්යාණ මිත්‍රෙක් ඉන්නවා කියලා. ගෑණි දන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. විනය පැනලා ගිහලා බුදුහාමුදුර ගාවට යනවා. ගිහිල්ලා පැවිදි වෙලා අනාගාමි වෙනවා. අර එදා අර අනන්ත ජින කියපේක වැඩිච්ච වැඩිල්ල අපි හිතුවට ජීවිතය කළා නල්ලරලි ගස්ලා ගියාට මිනිහා ගිහිල්ලා නැහැ. මිනිහා වැඩි ගෑණියෙකුත් එක්ක ඉඳලා දරුවෝ කවුල් කාලා දරු දෙන්නෙක් වෙලා ගෑණිකෙමුත් කෙනෙහි ලැබලා ආපහු කල්යාණ මිත්‍යා හොයාගෙන යනවා. නිසා එදා ඇහිච්ච වචන දෙක මම අනන්ත ජින මම ලෝකයේ දහම් බෙර ඇඳවීම පිණිස මම මිගදායට යනවා කියපු වචන දෙක මනුෂ්‍යයාගේ හිතේ අර අච්චර ජීවන සිද්ධි රාශියක් හරහා ගිහිල්ලා අන්තිමට අනාගාමී වෙනකන් උදව් වුණා. ඒ නිසා එදත් එදා ඉඳලා මනුෂ්‍යයා ශ්‍රාවකේ. ඇහුනේ වචනයයි. නමුත් ඒක ඒ මනුස්සයාට අර මේ වෙහෙසට වෙච්ච වෙලාවේ සාන්තියක් වෙනස හිටියා. ඒ නිසා කිසිම දවසකට කිසිම කෙනෙකුට පහත් කළ සලකන්න එපයි කියලා කියන මේ මනුස්සයට ඇහිච්ච වචනේ කොයි වෙලාවෙ පිට වෙයිද දන්නේ නිසා මේ බුරුම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියන ඔය සමහර මෝඩ ප්‍රශ්න අහන්නේ ධර්ම සාකච්ඡාවල සභාවලදී ඒ කියන ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් වුණත් උත්තර දෙන කෙනා බෝධිසත්වෙක් වගේ උත්තර දෙන්න ඕනේ කිව්වා. ඒ මනසට ප්‍රශ්න බාලයි කියලා අඟවන්න යන්න එපයි කිව්වා. ඊමණස ඉන්න තැනින් පොඩ්ඩක් කුසලා තියෙන එක විතරයි තියෙනවා. අනේ ස්වභාවය තලයට යන්නේ නැහැ කියලා. ඔය මෝඩ ප්‍රශ්න අහන්න එපයි කියලා එහෙම කියන්න හොඳ නැහැ. ඒ සුදු එයා ශ්‍රාවකෙක් වෙන්න ඉඩ තියෙනවා. අපේ සංසාරේ අපි එන ගමනේ ආවොත් ඇත්තටම අපිට මේ සම්මා දිට්ඨිය පැත්තට හේතු වැටෙන්න හේතු වෙච්ච කාරණාව ඉතාම පුංචි එකක්. අපි දන්නේ හේතුවක් නෙවෙයි. පුංචි කාරණා ගැන ඊට පස්සේ තමයි මේ පෙළ ගැහි ගැහි ගැහි යන්නේ. ඉතින් දිගටම මම හිතනවා අපි ශා วก යෝ කියන නමට ගැලපෙනවා කියලා. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් වෙන මේක ටිකක් වෙනස් විදිහක. දැන් භාවනාවක් කරන කෙනෙක් සුතමය වශයෙන් දන්න දේවල් පුළුවන් තරම් අඩු කරලා ධර්මය සහ ධර්ම කොටස් Tamange නුවණින්ම තේරුම් අරගෙන මේ නිවන කරා යන්න තමයි උත්සාහය ගන්නෙ. ඒ සුත්තමය ඥානය දෙන්න පුළුවන් එවැනි තත්යකට ආපු කෙනෙකුට. ඒ කියන්නේ ධර්මය භාවනා තුළින් එයා දන්නවා හරි හරි ධර්මය මොකක්ද කියලා. එතකොට එවැනි ධර්මයක් අපි ශ්‍රද්ධාව තුළින් ඒක තේරුම් අරගෙන තුනාත ධාරේත යහත ධම්මේ කියලා අපි කියන්නේ දැන් ඒ විදිහට අපි එම මොහොතේම ඒක තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක චිත්තානුපස්සනා විදිහට ඒක දියුණු වුණොත් ඒ කියන්නේ කායනුපස්සනා විදිහට යන්නේ නැතුව සෝවාන් ආදී ඵලයකට කෙනෙක්පත් වෙන්න පුළුවන්. නෑ ඒකත් නම් ඉතින් මේ නෑ බෑ කියන්න බෑ. නමුත් ඔය වාදේ නගන්න මුණින් ඇති කරගත්ත මේ උපකල්පන ගොඩක් වැරදි උපකල්පන. සෝවාන් වෙච්ච නැති කෙනෙකුට තව කෙනෙක් සෝවාන් වෙන්න බණ කියන්න පුළුවන්. ඉස්ලාම් දාර්ශනිකයේ මහාශිව කියලා හාමුදුර කෙනෙක් හිටියා. ඒ හාමුදුරන්ට පන්ති 18ක උගන්වනවා. 69ක් එතකොටම රහත් වෙලා. මුන්නාන්සේ මේ පෘථග්ජනයි. නාජට යොමු කරන්න පුළුවන්. අනිත් එක තමයි ඒ සුත්තමේ ඥානෙ නැතුව භාවනාවට බහින්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා ද්වේමේ භික්කවේ පච්චය සම්මාදිට්ඨිය උපාදාය භරතෝච ගෝසෝ අජත්තා යෝනිසෝ මනසිකාරෝ. කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ වෙන්න ආසන්න කාරණා දෙකක් බුදුහාට පහළ වෙන එකක් අනුන්ට අහුම්කන් දීම පරතෝ ഘോഷේ. දෙක ඇතුලේ යෝනිසෝ මනසිකාරෝ. පරතෝ ഘോഷේ තිබුණත් යෝනිසෝ මනසිකාරේ නැත්තම් කලෙ මොණි නමල වතුරක් කරවගේ යන්නේ නැහැ. කොච්චර යෝනිසෝ මනසිකාරේ තිබුණත් බුදුහාමුදුරන්ට ඇර සම්මාදිට්ඨිය ස්වම්භුව පහළ වෙන්නේ වෙන කාටවත්. ඒක පහළින්නේ බුදුහාමුදුරන්ට විතරයි. ඊට පස්සේ බුදුහාමුදුරන්ට අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දෙන්නේ නැතුව සම්මාදිට්ඨියක් නැගිටින්නේ නැහැ. ඒ නිසා සම්මාදිට්ඨියවත් ඒ කියන්නේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨියවත් පරතෝ ഘോഷයෙන් තොර වෙන්නේ එන කිනාට තමයි උත්තරමන් වහන්සේට තමයි අපි සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේට ඒක ස්වයම්බුව වෙනවා. ආ මෙයාට එනවා අසේ බුදුරජාන් වහන්සේට. ශ්‍රාවක ශ්‍රාවක බෝධියට අනිවාර්යයෙන්ම අහුම්කම් දෙන්න. අනිවාර්යයෙන්ම ණයට ගන්න ඕන. අනිවාර්යයෙන්ම දන්න කෙනෙක්ගෙන් ගන්න ඕන. ඒ නිසා අපි ඒ අපේ ධර්මයේ ලැබෙන තැන නිතරම ගෞරව කරගෙන ඒ ඒකට මේ දන්න හරිය මදි. තව ගන්න තියෙනවා කියන සුත්තමේ ඥානට සාධරකම තියෙනවා. නමුත් ඒක මේ බූරුවගේ පිටේ බඳපු හකුරු වගේ රස බලන්න නැතුව ගෙනියන්න යන්න එපා. එතකොට තේරුමයි. එතකොට කැම්බිරිල්ලක් වෙන. එතකොට බරක් වෙන්නේ. ඒක හොඳ නෑ. නමුත් ඒ ගන්න දේ තමන්ගේ ප්‍රයෝජන පිට පාවිච්චි කරනවා කියන එක ඒකට කියන්නේ මේ මේ පාටිහාරිය ඥාන කියලා. සහජ ඥාන කියලා જાති වෙනවා පාටිහාරිය ඥාන කියලා තියෙනවා. පාටිහාරිය ඥාන කියලා කියන්නේ මේ දැනුම උපකරණ ටික පාවිච්චි කරන්න හැටි. විසුද්ධි මාර්ගයේ ඒක නිසා ඥානෙ තුන් පොලක සඳහන් කරලා තියෙනවා ශීලේ පතිත්ථය නරෝ සපඤ්ඤෝ එකක් සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයෙන් එතරම් පඤ්ඤා තියෙනවා ආතාපි නිප්පකෝ බිකු නිප්පක කියලා තව වචනයක් පාවිච්චි කරනවා ඒ නිප්පක ප්‍රඥාව කියලා කියන්නේ මේ පාඩිහරිය ප්‍රඥාවක් වැඩ කරලම අතින් එන හුරුව අර සහජයෙන් එන එක නෙවෙයි ඒ නිප්පක ප්‍රඥාව සුතමේ ඥානය අරගෙන ඒක යොදව යොදව යොදව යොදව අරගන්න එක. සමහර ඒවා තියෙනවා ඥානගතවම එන එක. ඒ දෙකම ඕන කෙනෙකුට මේ මේ ජීවිතේ නිවන් දකින බහුවේ පුද්ගලයෙකුට දෙකම අවශ්‍යයි. ඒකෙදී ඇසුරු ඒ දීපක ප්‍රඥාව කියන එක පාටියරි ප්‍රඥාව සල්යාන මිත්‍යාගෙන් තමයි ණයට ගන්න. කල්යාණ මිත්‍යා ගාව තියෙනවා. මෙයා ගිහිල්ලා ඒක ණයට අරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ එමනම් අපි වෙනත් ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන දවසේ කටයුතු බාධාකින් තොරව හිතුවපැතු ආකාරයෙන් සම්පූර්ණ කරගන්න හේතුණා. ඒ නිසා ඒ දක්වාම මේ කටයුතු උදව් කිරීමට සංවිධානය කිරීමට එළඹනා වූ පිළිනොපිනි උදව් කරන්නා වූ සියලු දෙනාට අපි මේ දවස් පුරා රැස් කරගන්නාද ඒ කුසලතාවයන් අපි මුචිතාවේ යුක්තව අනුමෝදන් කරමු මේ සියලු දෙනායේ පින් සාදු කියලා අනුමෝදන් වෙලා තම තමන්ගේ සැප සාදා ගන්න අතර අපි මේ කරගෙන යන වැඩවලට ශාසනයට මතර උරුදීලායේදී කටයුතු කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා අපි සියලු දෙනාට පින් කරමු. ප්‍රගම අපි තනුවට දෙමාපියන් ඥාති මිත්‍රාදී ගුරු දෙතුරෝරුන් බන්දු මිත්‍රාදී මෙතන හිටියාන ජන්මාකාරට කොච්චර සතුට වෙලා පින් අනුමෝදන් වෙනවද? ඒ වාගේ යැත්තෝ ඉන්නා තැනක සිට අපි මේ කරන පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා. අප මේ নানা ආකාරයෙන් සපයා ගන්නලද සියලු කුසල ධර්මයන් බුද්ධ ආධිත්වයෙන් වාසලා විසින් සපයි සුන්දරයි සාන්තයි දේශනා කරන ලද ඒ ප්‍රවර වූ නිවන පිණිසම හේතු වාසනා වේවා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් එතෙන්ට යන්නම අපිට මේ පින හේතු වාසනා වේවා කියලා ඊයදාචින අපේත්තාවතා ಜಾති කාසා සත්‍යයනා කිරීමෙන් දවසේ කටයුතු නිමාව සටහන් කරමු. එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු එත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිතා চিරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිතා চিරං රක්ඛන්තු මං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාපිපාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු